හොඳයි අපි ඉස්සෙල්ලා මතක් කරගත්ත විදිහට මේ කාලේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොදු කමඨහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලකට. අපි ඇත්තටම පටන් ගන්න කාලේ පෞද්ගලික කමඨහන් සුද්ධ කිරීම තමයි කරේ. ඒ දැන් මේක මේ පොදු කමඨහන් සුද්ධ කිරීමට යෑම නිසා සමහරු ඒකට තාම අකමැත්ත ප්‍රකාශ කරනවා. නමුත් පොදු කමඨහන් සුද්ධ කිරීමේ ආනිසංශ වගේක් තියෙනවා. පෞද්ගලික කෙනෙක්ගේ ආනිසංශ තියෙනවා. කෙසේ නමුත් මේකේ පෞද්ගලිකත්වයට හානි වෙනවා කියන එක අදහසක් වශයෙන් මතයක් වශයෙන් ඉදිරිපත් කරනවා. නමුත් ඒක ටිකක් මග ඇරෙනවා. මේ ප්‍රශ්න ලියන්නේ කවුද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒ නිසා Tamanට අවශ්‍ය දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මගේ ගතියක් තියෙනවා මට ප්‍රශ්න තේරුම් නැතුනොත් මම ඉල්ලීමක් කරනවා. ප්‍රශ්න ලියපෙන්නාගේ කරුණා කරලා මේ අමතර තොරතුරු පිළිතුරක් අපේක්ෂා කරනවා නම් මතකලා දෙන්න නැත්නම් ඒක කියන්නේ නැතු හිටියොත් ප්‍රශ්න මග ඇරලා යන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික කමඨාන් සුද්ධ කරනකොට වාර්තා වෙනවට උඟ දෙනෙක් කැමති නෑ. නමුත් මේ පොදු කමඨාන් සුද්ධ කරනකොට අපි ඒක කැමැත්ත දෙනවා සභාවට. කවුරු හරි අකමැති නම් මේ කියන තොරතුරු වාර්තාගත වෙනවා කියන එකට අපි අහුම්කම් දෙනවා නැත්නම් සාමාන්‍ය ක්‍රමේ තමයි ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාවක් වගේ මේක වාර්තාගත වෙලා අපි ඒක අවසානයේ මේ එක එකනටත් CD එකක් වශයෙන් හදනකොට ඒක ඇතුල් කරනවා. ඒ වගේම අපේ ධර්ම දේශනා වෙබ්සයිට් එකට දාන කොටත් දානවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ වාර්තාගත වෙනකොට අකමැති නම් අපි ඒකට අහුම්කම් දෙනවා. ඒ වගේම ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් පොදු කමටහන් සුද්ධ කිරීමට සහභාගී වෙන්න තමන්ට තියෙන ටික එහෙම ලිඛිත ඉදිරිපත් කරපුවාම අපි ඉස්සරහට මේිට වැඩි පිරිසක් එක රිට්‍රීට් එකකට ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ එක්කෙනෙකුට කමඨාන් සුද්ධ කරලා ඉවර කරන්න වෙන්නේ. පොදු කමඨානදී ඔක්කොගෙම කමඨාන ඔක්කොටම සුද්ධ වෙනවා. Tamange අහපු නැති ප්‍රශ්න වලටත් උත්තර ලැබෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාවක ස්වරූපින් යන්නේ. නමුත් නිකන් හුදු මූල ධර්ම ප්‍රශ්න අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න ආපුවම මම ගානිනවා. මෙතෙන්දි ගන්නේ කමඨාන් සුද්ධ කිරීම නැත්නම් භාවනා කළා Tamanට ඇතිවෙච්ච ප්‍රශ්න පමණයි. එතකොට සභාවේ ඉදකට කාටද ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා මයික්‍රොස්කෝප් එකක් මයික් එකක් තියලා තිනවා ඒකට කතා කරන්නයි කියලා ඉන්නවා මේකත් සමහරෙකුට හරි පැකිලෙන කාරණාවක් මයික් එකට කතා කරන්න වෙන්නේ ඒක ඇත්ත මොකද ඒකට හුරු වෙනවා කියන එක භාවනා කරනකොට වැඩි අමාරු සමහරෙකුට මයික් එක ඕෆ් කරලා තියෙන්නේ ඒ බොත්තම දෙසරයක් ඉස්සරහට කැඩුවට පස්සේ මෙන්න මේ කෝණේ තියලා කතා කරනවා කතා කරුව නැත්නම් මේ මයික් එක සද්ද ගන්නේ නැහැ ඒ නිසා සමහරලාට කතා කරුවට මයික් එකට වැදින්නේ එතකොට අර තමන්ගේ අර උනන්දුව තමන්ගේ අර තියෙන මොකක්ද කියන්නේ නැවුම් ගතිය සමානට කැඩෙන්න ඉඩ තියෙනවා අපේ මේ කෝලන් නිසා ඒ නිසා සමහරවම තේක මගහරින්න පුළුවන්කම තමයි ලිඛිතව ලියන එක ඉතින් මේ මම ඉදිරිපත් කරේ අපි මේ තාක්කල් මේ කරගෙන ගිය වැඩපිළිවෙල ඉතිහාසය සම්බන්ධ අපිට පැනගිච්ච ප්‍රශ්න සහ අපි ලබලා තියෙන උත්තර. ඉතින් මේ මතක් කිරීමත් එක්කම මම සතිವಾರයේ ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අපි රජී මහත්තයාගේ ඉල්ලීමක් කරනවා. අතර වාරේ කාට හරි මත ප්‍රකාශ කරන්න තියෙනවා නම් හෝ ප්‍රශ්න කරන්න තියෙනවා නම් කාලානු කාලයේ ඉද සැලසුම අනුව ඉදිරිපත් කරන්න කියලා සාදරයෙන් මතක් කරනවා. අවසරයි පැමිණෙන්නේ. පරයන්ක භාවනාවේදී ටික වේලාවකින් සිත හුස්ම රැල්ලට යොමු කරගත හැකිය. නමුත් ටික වේලාවකින් හුස්ම රැල්ල ඉදිරියෙන් ගෝලාකාරව කැරකෙන බවක් දැනේ. ඊතා සුළු වේලාවකින් සිත හුස්ම රැල්ල නාසයෙන් ඇතුල් වෙන පිට වෙන සැටි දැනේ. දෙවෙනි කොටසේ කියවෙනවා සක්මන් භාවනාවේදී ටිකක් වේගෙන් ගමන් කරද්දී වුවත් වරාණ තුල පාදයට පියවරක් පාසා දකුණ වම කියා දැනගත හැකිය. එදිනදා සක්මනේදී සාමාන්‍යයෙන් ඇවිදින වේලාවෙදී මේ ක්‍රියාත්මක කළ හැකියි. කියා දැනගැනීමට අවශ්‍යයි. නෑ ඇත්තටම කිය හැකිද නැද්ද කියන එක නම් මට කියන්න බෑ. ඒක තමන්ගේ ස්වභාවය නම් තේම කරන එක ආනිසංසදායකද? ඒක භාවනාවට ගැළපෙනවද කියන ප්‍රශ්නය. ඉතින් අපි පරියන්කේදී ආනපානය අල්ලන්න පුළුවන් කියලා කියන්නේ මේ ජීවිතේම අපිට භාවනා කළ ප්‍රතිඵල ලැබෙනවා කියන සාක්කයක්. මොකද සමහරෙකුට කොහොමඩක්වත් ආනපානය අහුවෙන්නේ නැහැ. කොච්චර හරි ඇස් දෙක වහගෙන ඇඟ ඇතුළට හිත ගන්නත් බෑ තමාරෙකට. ඒ තරම් බයයි. මේ විශාල ජයග්‍රහණයක් තමයි තමන්ට විවේකීව වාඩි වෙලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒකෙත් තව පියවරක් තමයි මේ මම ඇතුලේ හුස්ම තියෙනවා කියලා දන්නේ. ඉතින් මේ දෙකම සඳහා ගන්න පියවර දෙකකින් ඉදිරියට යamak. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ මතු කරගත් ආනාපානට ඉතින් විවිධ ශබ්ද බාධා, හිතවිලි බාධා, ওই වගේ සටහන් ආකාර එනවා. අන්නේ විදියට මුණට මුණ දාලා අල්ලාගත්ත මේ ආනාපානෙට <clears throat> මොන කරදර බාධාව ආවත් ඒවා විනිවිදගෙන ඒවා හරහා නැත්නම් ඒවා පසුබිමේ තියේදී මට කොච්චර දුරට ආනාපානට ප්‍රේම කරන්න පුළුවන්ද ආනාපානට අනදර කරලා මේ එනේ නේ දේවල් එක යන්න ගියොත් නන්නතර එනිසා එනේ වගේ අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේක වේවා මේක නොවේවා කියලා ගොඩක් ඕනම දෙයක් වෙන්න පුළුවන් අපිට කරන්න තියෙන මේ අතර වාරේ ඒව අල්ලපනල්ලේ ආනාපානයත් එක්ක ඇසුරු පුළුවන් ද පවත්වන්න කියන එක. ඒ සක්මනේදී සක්මන් කරනකොට මම සක්මන් කරනවා කියලා දැනීම බුදු වුණා වගේ දෙයක්. ඒ මොකද හේතුව අපි සක්මන් කරනකොට කල්පනාව. සක්මන් කරනකොට රූප බලනවා. සක්මන් කරනකොට සද්ද අහනවා. ඉතින් ඒකට කඳ කොහෙද ඔළුව කොහෙද? එහෙම නැතුව මේ කඳයි ඔළුවයි එකම නැත්නම් කරන වැඩේ සහ දැනීම එකතු වෙනවායි කියලා කියන්නේ ලොකු හික්මීමක්. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා නම් මේ කයට හිත ආපුවම වම තියෙන වාරයක් පාසනක වම බව දන්නවා. විශේෂයෙන් මේක දකුණ නෙවෙයි කියලා දන්නවා. එතකොට දකුණ තියෙනකොට මේක දකුණ බව දන්නවා වම නෙවෙයි කියලා දන්නවා. ඒ සෑහෙන දුරට වැඩේ හරි. එහෙම වෙන්නේ නැත්තම් එමේ කී කරු නැත්තම් විතරක් වම තියෙනකොට වම කියලා මෙනෙහි කරන්න. දකුණ කියනකොට දකුණ කියලා මෙනෙහි කරන්න. ඒක මේ සවීම මේ තැබීම කියලා ඒ දිගුණු කරගෙන යන්න පුළුවන් කයට හිත යන්නේ නැත්තම්. යනවා නම් ඒකටම කරගන්න දීලා අනායාසයෙන් සක්මන් කරනකොට දිහා තමන්ගේ රූකඩේ දක්වම් කරදී තමන්ම තමන් දිහා බලනවා වගේ බලන්න පුළුවන්. ඒක හුරු කරගත්තට පස්සේ කඩේට යනකොටත් නාන්නට යනකොටත් කන්න යනකොටත් බොණ්ඩ යනකොටත් සක්මන් මළුවක නෙවෙයි. නමුත් ඇවිදින හැම වෙලාවකම අර සතිය පිහිටව ගන්න පුළුවන්. ඉතින් ඒකකොට මේ භාවනා මධ්‍යස්ථානක ඉන්නා වගේ නැත්නම් භාවනා මානසිකත්වයක ඉන්නා වගේ ලදලද වෙලාවේ කරනකොට සක්මණෙන් එදිනදා වැඩ වලට පොඩි සම්බන්ධකමක් පෙන්වෙනවා සාමාන්‍ය ජීවිතය විඳිනකොට වුණත් දැන් සංඝයා වහන්සේලා පින්ඳ පාත වයින්නකොට සංඝයා වහන්සේ පැම් පහසු කරන්න යනකොට දානශාලාවට යනකොට ඒ සක්මන් මානසිකත්වය යනවනම් අත අතිරේක ලාභයක් ලැබෙනවා මේ විදිහට ඒක කරන්න පුළුවන් දෙයක් බැරිද කියන එක නෙවෙයි අහන්න තියෙන්නේ කරන්නේ කොහොමදද කියලා උත්තරේ කියන්න තියෙන කරන්නේ කොහොඳයි කියන එකයි අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අතනද මේක ප්‍රශ්න කොටස් තුනක් වශයෙන් සඳහන් වෙනවා. පළවෙනි කොටස සක්මන් භාවනාවේදී පළමුව විනාඩි 15ක් පමණ වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ඉන්පසු පාදයන් වල චලනයන් එනම් එසවීම, ගෙන යාම, තැබීම මුළු ක්‍රියාවලියක්සේ දැකීම සුදුසුද කාර්මික පාදන්න. දෙවෙනි කොටස එනවා. ඉතින් ඒක ඉව අපිවර කර මෙහෙම ඕන වුණාට බෑ වැටෙනවනම් හොඳයි. ක්‍රියාවලිය වැටෙනවා නම් හොඳයි. නමුත් මේක පෙනෙන්න ඕනේ මේක නොපෙනෙන්න ඕනේ කියලා කාටවත් කවුරුත් එක්ක කියන්න බෑ. තමන්ට වැටෙන්නේ මොකද්ද කියලා කියනවනම් ආයේකනම් හොඳයි ඒකනම් නරකයි කියලා දෙවෙනෙකුට අදහස් දක්වන්න පුළුවන්. එනතෝ මේක කරන්නද මේක කරන්න එපාද කියලා අහන්න අපිට chance එකක් නැහැ. අපිට තියෙන්නේ කරනකොට වැටෙන දේ කියන එක. එimhe සම්මත ක්‍රමයක් මෙහෙම විය යුතුයි කියලා දෙයක් පොතක් නැහැ. ඒ නිසා දැනට වැටහෙන ක්‍රමයේ කියනවනම් අපිට ඒකෙන් දැනගන්න පුළුවන් කේල් ගහ කන්න දත යන්න හදන පොල් ගහ කන්නද කියලා. එහෙම නැතු වෙන කරන්න ක්‍රමයක් නැහැ. සක්මන කරන සමහර අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ දැනීම් විකින් විට නැතුවේ. එවිට කුමක් කළ යුතුද? තමන් සක්මන් කරනකොට සක්මන මුල් කරගෙන ඉන්නකොට සද්ද ඇහෙනවා වේදනා දැනෙනවා හිතිරි වෙනවා කියන අනපනෙත් පේන්න පුළුවන්. නමුත් තමන්ගේ ගමන තියෙන සක්මනත් එක්ක නම් සක්මන් කරනකොට ඒක පේන්න අරින්න ඒක මුල් කරන්න යන්න එපා. ඒක මූල කර්මත්තානේ කරගන්න එපා. මූල කර්මත්තානේ සක්මන. සක්මන කරනකොට පේන අතුරු ආරමුණක් විදිහට බැලුවට කමක් නැහැ. මේකේ නරකෙකුත් නැහැ හොඳකුත් නැහැ. නමුත් ඒ ආනාපානේ තියේදී සක්මනට වුන් තැන දීලා ප්‍රමුඛතාවය දීලා කරන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් අපිට සක්මනට තව ආඩම්බරයක් එනවා. මේ මේ දේවල් බාහිර අවධානයට ලක් කරන්න ගියාට මට පුළුවන් ඒ තියේදිත් සක්මන කඩා ගන්න නැතුව යන්න කියලා බාධකයක් ආවා සාධකයක් ආවත් මුල් කරගත්ත සක්මන් අරමුණ තමයි අපි ප්‍රමුඛතාවය දෙන්න මෛත්‍රී භාවනාව කිරීම ආනාපාන සති භාවනාව පහසු කිරීමට පිටවල් වන බව මා ආසා ඇත. කරුණාකර පහදා දෙන්න. පිරුවන් සරණයි. අහලා තිබුණා කමන්නේ. තමන් කරලා අත්දැකීමක් තියෙනවා නම් මතු කරන්න. එහෙම නැත්නම් මෙහෙ දෙන උපදේශපන්ති කරන්න. අහපු දේවල් කරපු දේවල් කරන්න බෑ දවස් දෙක තුනයි අපිට තියෙන්නේ. ওই ටි වෙලාවේදී හැම ලෝකේ තියෙන දේවල් උත්සාහ කර කර ඉන්න බෑ. හරියන පහසු ලේසි තැනින් බැස ගන්න එකයි තියෙන්නේ. තොටුපලෙන් බහින්ද තොටුපලක් වෙච්ච නැත්තන කුලින් බහින්න ගියාම කටුකොහොල්. මඩ ගොඩවල්. තොටුපල කියන්නේ කවුරුත් බහැපු තැනක්. ඒකේ බැස්සොත් කරදරයක් නෑ. ඉතින් ඒක කරන ගමන් අර කරනද මේක කරනද කියලා අනවශ්‍ය ප්‍රශ්න දාගත්තොත් වෙන්නේ මේ කෙටි කාලයක් ඇතුළත අපි ආය සංකරතාය ඇති කරගන්න හදනවා. අපි ඒක පස්සේ විසඳමු. දැන් බලන්න මේක ජීව උපදේශල හැටියට වාඩි වෙලා වාඩි වෙච්ච බව බලන්න පුළුවන්ද? ආනපනේ අහු වෙනවද? අහු වෙනවනම් ඒකත් ජයසිරි මංගලම් කිව්වා ගියා. අරක නෑ මේක නෑ කිය නැති දේවල් සහ සංකර කිරීම කරන්න යන්න එපා. ගරු ස්වාමින් වහන්සේ මම පළමු වරට මෙම් භාවනා වැඩසටහනට සහභාගී වන්නෙක්මි. පරයන්ක භාවනාවට යොමු වන මුල් අවස්ථාවේදී එකවරම ඇඟ උණුසුම් වී දහණිය ගැනීමට පටන් ගනී. මේ සිදුවන්නේ භාවනාව කරන්න ගන්නා මුල් අවස්ථාවේදීය. එවිට තිගැස්මක් ඇතිවේ. මේ සාමාන්‍ය තත්ත්වයක්ද නැතහොත් භාවනා කරන ආකාරයේ වරදක් දැයි පහදා දෙමින් මෛත්‍රී සාගතව ඉල්ලා සිටිමි. නිර්වාන් සරණයි. මේ තියේදී Tamanට ආනාපානෙත් එක්ක යාළු වෙන්න පුළුවන්ද? නැත්නම් මම දැන් මෙතන ඉන්නවා. නැත්නම් මම මේ ඉන්න ඉරියව්වට හිත යෙදීමට මේක කරදරයක්ද මේක සාධකයක්ද බාධකයක්ද බලන්න. මොන හරි දෙයක් වෙනව කොයි වෙලාවෙත්. නමුත් අපිට තියෙන්නේ අපිට අවශ්‍ය විදිහට මෙහෙම උණුසුම් උනත් দাঁඩි දැම්මත් මම දැන් මෙතන ඉන්නවා. ඉන්න බාට මේක සාක්කියක්ද එහෙම නැත්නම් මේක නාස්තියක්ද කියලා බලන්න. එහෙම නැත්නම් තමන් ආනාපානය කරනකොට මේ ආනාපානය කරගෙන යන වැඩ පිළිවෙල ආනාපානය බලන්න මේක බාධාද? මේකෙන් සම්පූර්ණ තලාව ඔබල නාස්තියක් වෙනවද? වෙන්නේ නැත්නම් කරගෙන යන එකයි තියෙන්නේ. ඒ කියන්නේ පටන් ගන්න වෙලාවේදී ගොඩාක් විපිරියාස සිද්ධ වෙනවා. ඒ හැම එකටම සැලකිලිමත් වෙනවා කියලා කියන්නේ කය ගැන ඒ තරම්ම කැමැති. කය තරම් ඒ තරම්ම කෑදරයි කියන එකයි. ඉතින් ඒව ටිකක් පොඩ්ඩක් කැප කරන්න සිද්ධ වෙනවා. කැප කරන්නේ නැතුව අපිට නව පරිශ්‍රණයකට යන්නම බෑ. හැම වෙලාවෙම අපේ හිත හරස් කපනවා. කය හරස් කපන එයා කැමැති සම්මතයේ ඉන්න ගන්න. යෝනිසුමංසිකාරය කරලා දාලා අලුත් වැඩක් කරන්න යනකොට පස්ස ගන්න. ඒ නිසා අපේ තියෙන්න ඕන යම් කිසි සෙල්ලක් අරගතියක්. ඔව් එහෙම වෙනවා තමයි. එහෙම කෙරුවත් මට ඉන්න ඉන්න බව දන්නවද? මට ආනපන වැටෙනවද? වැටෙනවා නම් අපි දිනු. වැටෙන්නේ නැත්නම් විතරක් මේ ප්‍රශ්නට අපි පිළිතුර සපයනවා. නිසා මේ ප්‍රශ්න කරුට Tamanට වැටෙනව නැහැ. ඔක්කොම තියෙදි මට ඉන්න බව තේරෙනවා. ආනපන තේරෙනවා කියලා මේක ගණන් ගන්න එපා. නෑ ඒ දේ කරගන්න බැරි තරම් මේ දාඩි දානවා ඒ දේ කරගන්න බැරි තරම් බය සැකිතක් එනවනම් පමණ අපි ඒකට පිළියමක් කරනවා නැත්තම් දිගට කරගෙන යනවා අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මාරයා යනු සංකල්පයක්ම පමණද පංචශීලය නිත්‍යශීලය ලෙස රැකගෙන ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා බෞද්ධ උපාසක උපාසිකාවන්ට මායාගෙන් ඉල්ලවන බාධක අවම කරගත හැකි ආකාරයේ කාර්මිකව පැහැදිලි කරන්න. පිටුවන් සරණයි. මේක අපි බාර ගන්න ප්‍රශ්න නෙවෙයි. අපි මේකට නෙවෙයි මේක තුනේ. අපිට තියෙන්නේ මේ දෙන ආනාපාන කරන්න පුළුවන්ද? සක්මන කරන්න පුළුවන්ද කියන මිසක මේ කොයිද උනති මාර මාසිනෙක් ඇදගෙන එන්න හදනවා. මේ කැලේ ගෙදර තිබුණේ වුණා. ඇත් දෙක හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. ඇයි මෙච්චර මේ මාරයට කැමති උදුහමෝ ඉස්සරහින්නේ? නිසා බුදුහාමුදුරු කියන දේ අහගෙන කරගෙන යන්න අර ආපු නැති මාරයට ආර්දනා කරන්න යන්න එපා. අනිතික මේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ ඕවා මේව මාර ප්‍රශ්නනේ. මෙව ගන්නෑ. අපි ඒ නිසා ඒ ප්‍රශ්න බැහැර කරා. දරු ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩසටහන තුළින් මනස ව්‍යාකූල බව දැනගතිමි. මනස නිතරම අවික අවිකරණ සියලු අපි කරන සියලු කටයුතු කෙරෙහි සිටිය ස්වාමීන් කටයුතු කෙරෙහි සතිය පීඩවිය යුතු බව හොඳින් දැනගනිමු. සක්මන් භාවනාව කරන විට සිතෙහි විසිරී යාම වළක්වා ගැනීමට උත්සාහ කෙලිමි. හුස්ම ඉහළ පහළ ගන්නා විට එම හුස්ම ටික නාසයේ ළඟ රඳවා ගැනීමට උත්සාහ කෙලිමි. හුඟක් වෙලාවට මට එම ක්‍රියාවලිය කරන විට නිදිමතද දැනුනි. එහෙත් මම නැවත නැවත එම නිදිමත නැති කර ගැනීමට උත්සාහ කෙලිමි. දැන් මට ධර්මයක් දුරට මුල් පියවරට වසින්නට පුළුවන්. මා සක්මන් භාවනාව කරන විට මගේ ගතේ ඇති සියලු වේදනා පහව ගියා. මීට පෙර මම වාත වේදනා වලින් බොහෝ පීඩා විඳිනවා. මගේ කයේ සැහැල්ලු බව මට දැනුණා. නිර්වාණ සරණයි. ඔය උනාට අර මුලින්ම කියලා තියෙන වාක්‍යයක තියෙනවා අපි අපේ හිතේ තියෙන ව්‍යාකූල බව තේරුම් ගත්තයි කියලා. ඉතින් බුදුජානනාංශ කියන්නේ හිත ව්‍යාකූල දෙයක් බව තේරුම් ගැනීම තමයි අනාත්ම ලක්ෂණය කියන්නේ. ඒක වැරද්දක්වත් මට විතරක් වෙන එකක්වත් මේ මගේ සීල නැති නිසාවක්වත් මගේ කර්මයක් වෙච්ච එකක් නෙවෙයි මේ කියන දෙයක් අහන හිතක් නෙවෙයි මට ආණ්ඩු මට්ටු කරන්න බෑ ඒ බව දන්න මිනිහා පූජානම් කතා කරන්න යන්නේ මම දරු හදන්නේ මට ඕන විදිහට හදන්නේ කියලා පූජානම් ගන්නනේ අම්මලා තාත්තලා ඉතින් දරු හදන දේ තමන්ගේ හිතවත් හැදිලා නැහැ කොහෙද හදන්නේ ඒ හැම වෙලාවෙම අපි හිතාගෙන නෑ මම නම් හදලා තියෙන්නේ මම අනික් කට්ටිය හදන්න ආවා තමන්ගේ හිතත් නන්නත්තර බව පිස්සු වෙන්ති රිලෙවෙක් බව දන්නවනම් කාටවත් ඒවත් හදන්න යන්නේ නැත්නම් ඒක වැරදුනාට සමාව දෙන්නත් ගන්න. ඒ නිසා භාවනා හම්බ වෙන ප්‍රධානම ලාභය තමයි මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ කියලා තේරුම් ගන්න. ඒක සාමාන්‍ය ලෝකයන්ගේ හිත වික්ෂිප්තයි. හිත ගින්දේ අහන්නේ නැහැ. හිත නන්නත්තරයි. ඒක බාරගත්ත දවසේ අපි දිනු. බාරගැනීම පස්සට යෑමක්වත් නෝන්ජල්කමක්වත් පරාදී පිළිගැනීමක්වත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේත් කියනවනේ මේක කරන්න බෑ කියලා. මේක අනාත්මයි කිය. ඉතින් ඒක දන්නවනම් අපි ඊට පස්සේ ක්‍රමසාවිදි හොයාවි ඒ හිත විවේක වෙලා බලලා ආනාපානට තප්පරයක් දැම්ම කොච්චර වටනවද මේ හිතුවක්කාර හිතත් එක්ක. ඒක පියවරක් තියාගන්න පුළුවන් කොච්චර වටනවද කියලා පුංචි භාවනා මානසිකාරය පව අගය කරනවා මේ තරම් නන්නත්තර හිතක් එක්ක මේ තරම් මේ එක හුස්මක් දැක්කමදයි එක සක්මනක් පියවරක් තිබ්බමදයි කියලා පුංචි දෙයකට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ පුංචි එකලසකට සතුටක් තියෙන පුළුවන් වෙන්නේ මේ හිතේ තියෙන මේ සා විශාල නැහැදිච්ච ගතිය දකින්න කෙනා. කවුරු හරි හිතනවා නෑ නෑ මගේ හිත නම් බොහොම කීකරුයි කියලා එයාව බුදුන්ටවත් හදන්න බෑ. නිසා තමන්ගේ අමනකම, තමන්ගේ මරිකම, තමන්ගේ මෝඩකම, තමන්ගේ අවිද්‍යාව, තමන්ගේ නැහැදිච්චකම ඉස්සරහ කණ්ණාඩිකේ මූණ බලනවාගේ බලන එකටයි භාවනා කරනවා. වසංගලා ෂේප් අප් කරලා ෆේස් අප්ලිෆ් ෆේස් ලිෆ්ට් කරලා සීස් පිළිසේ ඉස්සරහ නිකන් hina වෙලා ජීවත් වෙන එක තමයි මායя කියන්නේ. අපි ඒකෙන් ගලවලා මේකට එන්න හදන අපි ඔක්කොම එකතු වෙලා ගන්නවා. අපි ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ. එක්කෙනෙක්වත් හිත නැහැ කිසිම චාරයක්. ඒකෙම වැඩියෙන් තේරුම් ගත්ත එක නා වැඩියෙන් නිහතමානී වෙනවා. වැඩියෙන් බුදුහමරණ කරු කරනවා. හැබැයි නේනම් බැලින්නම් බොලේ වැඩි ඇත්ත තමයි. නමුත් තේරුම් ගන්න වෙලාවේ විරේචන වෙනවා. හිත සහලවනවා. හිත කම්පන චංචල නේද බුදුහාම කියන ඕක හොඳයි. ඔය තීරුම් ගන්න බැරි බව මරණ මොහොතේ දැක්කම මොකද වෙන්නේ? අංජ බජල්නේ වැඩි. වයසට ගියාට පස්සේ ලෙඩ වුණාට පස්සේ දැක්කොත් අමාරුම වෙලාවනේ. දැන් නෑනේ. දැන් හයිය හති තියෙනවා. සීලයක පිළිපිටලා වාහන දෙයක් යනවා මේක කොහොමඩක්වත් කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක නිසා මේක නිකන් පරාජය පිළිගැනීමක් වගේ නාස්තික අදහසක් දානවොත් බුදුහාම කියන්නේ නාස්තික නෙමෙයි ඇත්ත ඇති ඇටි දැකීම තමයි මේ. ඒතිෙදිත් භාවනා කරන කාටදී වඳින්න වටිනවද? ඒතිෙදිත් භාවනා කරන කාට ඒකයි මේ යෝග ජීවිතයේ තියෙන වටිනාකම අපිට කිසිම ලාභයක් ලැබෙන්නේ ලැබෙන්නේ දුක් ලැබෙන්නේ කන්ට්‍රෝල් කරන්න බැරි බව. කොහොමනේ ආණ්ඩු මට්ටු කරන්න බැරුව ඒතිෙදිත් අපි නිතිපතා භාවනා කරනවා කියවහම දෙයයන්වත් හිතා ගන්න බෑ බ්‍රහ්මයන්වත් හිතා ගන්න ඒක යෝග ජීවිතය කියන්නේ ඒ නිසා මේ ඉදිරිපත් කළ තියෙන කරුණු අන්තිම වෙනකොට හොඳ පැත්තක් කතා කරන්නේ. මම පටන් ගන්නකොට ගැන ගෙසීව චාරයක් නැති නිසා චාරයක් නැතිකම බාරගත්ත මිනිහා වැඩේ දිනුවා. ඒක නැතිකාක් ඉතින් රණ්ඩු කරනවා. ඒ නිසා මේව භාවනා වලින් හැමෙල ප්‍රතිඵල කියලා කියනවා. අනේ ස්වාමින් වහන්සේ පරයන්කේ භාවනා කරන විට දනහිස් වල තීන වේදනාවක් හටගනී. එවිට ආනාපානය අරමුණු නොවන බැවින් වේදනාව කෙරෙහි අවධානය යොමු කළෙමි. වේදනාව අඩු වැඩි වෙමින් තිබෙන බව දැනුනි. වේදනාව දැඩි ලෙස වැඩි වන විට පරයන්කෙන් නැගිටීමට සිටේ. මෙම වේදනා తත්වය ක්‍රමක්‍රමයෙන් වාඩි වූ සැනින් නැතිවන බැවින් මාගේ පරයන්ක භාවනාව ක්‍රමෙන් කෙටි වෙමින් යයි. එම වේලාව සක්මන සඳහා යොදමි මෙල වරන්නට තියෙනවා. වේදනාව දැඩි ලෙස ඉවසාගෙන භාවනා කිරීම අත්කින මතාන යෝගයට වැටෙයිද? මෙවැනි අවස්ථාවකදී යෝගාවචරයේ පුහුණු විය යුත්තේ කෙසේද? නිර්වන් සරණයි. මේක අවංක තොරතුරු ඉදිරිපත් කිරීමක්. ඒක නිසා මෙතන පේන්නේ ඉඳගෙන ඉන්න පරියන්කේ ඉරියව්ව වැරදිලා. ඉරියව්ව පස්සේ හදන්න පුළුවන්. නිසා යෝගාවචරය වාඩි වෙන්න සැප පහසු තැනක. සැප පහසු ඉරියව්වක. ඒක ඒ යගේ නැති බැරිකම නිසා හෝ පුළුවන් කාර්කම නිසා ඇතිගෙන හිත සම්පත් වුණොත් හිත විස්්‍රාම වුණොත් හිත පිරිචි ගතියටපත් වුණොත් විතරයි නෑ කය තැම්පත් වුණොත් විස්රාමුණොත් විතරයි හිත ගෙට එන්නේ. මේක කටුකොලක් වගේ තියෙන වෙලාවට හිත ගෙට එන්නේ නෑ හිත නන්නතරයි. මේ කකුල වේදනා වගේ දේවල් තව වැඩි කරනවා. ඒක නිසා අපි මේ සුප පහසු මේ කොමේ ආසන කොට්ටමෙට්ට හොයනවා කියන එක නෙවෙයි. ශරීරේ වාඩි කරලා ශරීරෙන් අහන්න ඔබ සැපෙද ඉන්නේ කියලා. නැත්තම් භාවනා හරියන්නේ නැහැ. ඒක වෙන කෙනෙක්ගෙන් අහලා වැඩකුත් නෑ. ළඟ ඉන්න කෙනා ඇහුවොත් එහම අනේ මං සැපෙන්ද ඉන්නේ කියලා වැඩක් නෑ. බුදුහාමුදුරු එහෙම කියන්නේ උඹ උඹෙන් අහපන්. ඒකටයි මෛත්‍රිය කියන්නේ. ඒකට සත්‍ය කියන්නේ. ඒක තේරෙන්නේ නැතුව මේ දඬුකඳේ ගහලා දැන් භාවනා කරපන් කිව්වට මොන දඬුකඳේ අපි කරු මොන භාවනාවක්ද? එනිසා පොඩ්ඩක් අනුකම්පා කරන්න මේ කයේ අනුකම්පාව ගන්න බැරි නම් කයේ සහයෝගය ගන්න බැරි නම් කයත් එක්ක ආද වෙන්න බැරි නම් කයට මෛත්‍රී කරන්න බැරි නම් ඒක කටු කොහලක් ඒ තරම්වත් අපිට මෛත්‍රියක් නෑ. හැබැයි මහා ලොකෝට සීළු සත්‍යයන්ට මෛත්‍රී කරනවා. මේ Tamanට ඉඳගෙන මම සැපතේ ඉන්නද කියන දන්නේ නැහැ. ඒක නිසා මේ සාමාන්‍ය දැනුම මූලික දැනුම යොදලා හොඳ පට්ටල වාඩි වෙලා සම්මිතික වාඩිලා ලීල්ල වාඩි වෙලා අහන්න දැන් සම්මිතිකම තේරෙනවා කියන්නේ. හැබැයි මේක වෙන්න බෑ ඉස්සරහට යනකොට අපිට යම් කිසි ප්‍රමාණයක් සතියක් යනකොට පරිිටගෙද නෑ මොහොම හිටපන් කියලා කී හැකි. දැන් බෑ. දැන් එයා කී කරු නෑ. දැන් ඒ වෙලාවට සති සමාධි වඩනකම් එයා කියන තාලෙට. යටහත් පහත් වෙලා කරන්න. ඒ නිසා Tamanne Taman අනුකම්පා කරගෙන Tamanට ඉරියව්ව හදා ගන්න බැරි නම් ඉතින් ඒ කෙනාට ගැඹුරු භාවනාවකට යන්න බෑ. ඒ කියන්නේ මූලික දැනුවත් නැහැ. මේ ශාරීරියේ සහයෝගය ගන්න හැටි දන්නේ නැත්නම් හරිම අමාරුයි භාවනා කරන්න. අද තියෙන භාවනා කරන කට්ටියගේ 150කට වැඩිය මේ ශරීරයට වද දීම භාවනාවක් කියලා හිතාගෙන ඉන්නවා සෝරි. මේක බුදුරජාණන් අවුරුදු 6ක් කරලා ප්‍රතික්ෂේප කරපු දෙයක්. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයට ආහාර අරගෙන ශරීරය පෝෂණය කරගත්ත දවස් තමයි ඒ මේ ත්‍රිලක්ෂණය පහළ වුණේ. ඒ නිසා ඒ ආත්මය ක්ලමතේ කිරීම කරන්න යන්න එපා. හැබැයි ශරීරයට සැප දෙන්න යන්නත් එපා. අපි මේ ඉඳගන්නේ පහසුව සඳහා පමණයි. සැප සඳහා නෙවෙයි. වද දෙන්නත් නෙවෙයි. ඉතින් ඒක නිසා ඔක්කොටම මේ ਸਰවඥාන්සේ වාඩි වෙච්ච තාලට ඉන්න බෑ. නමුත් ඒක නිසා සැප පහසු දෙන්නේ කාර්පීටි වාසේ අච්චර ආසන උදෝගයක් තියලා තියෙන්නේ. සුදුසු විදියකට වාඩි වෙන්න. වාඩි වෙනවා කෙනෙකුට හිංසා නොවන විදියට කෙනෙකුට ඉරිකි නොවන විදියට වාඩි වෙලා ශරීරයට යාළු වෙච්ච දවසේ පෙළ ගැසුණාට පස්සේ මේක කුඹලකට අහුවෙච්ච මැටි පීඩ වගේ ඕනේ තාලයකට අඹ තෑගි. හැබැයි මූල සති සමාධි සද්ධා පහළ වෙන්නේ ඉස්සරලා මේක නිකන් වේලිච්ච දරකඩක් වගේ නමන්න ගියොත් කැලෙනවා. ඒක නිසා මුලදී මේකට අනුකම්පා කරන්න. අවශ්‍ය පහසුකම් ටික දෙන්න. දීලා සහයෝගය ඉල්ලගෙන කියන්නේ හිතට කියන දැන් ගෙට ගෙවැදියා. ගේ අස්පස් කරන්නේ නැතුව අවුලේ තියෙදි ගෙට ගවදින්නේ නැහැ හිත. ඒ නිසා වද දෙන්නත් එපා, සැප දෙන්නත් එපා. නැවත සලකා බලන්න ඉන්නේ ඉරියව්වට. එහෙම නැත්නම් විනාඩි 5න් 10න් කියලා සක්මන් කරුවයි කියලා හිතේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. වැටෙනවා. වැඩෙන්න නම් ඉරියව්ව හදලා වැඩි වැඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්ව. දවසින් දවස වැඩි වෙන ඉරියව්ව දෙන ඊට පස්සේ ඊට සාපේක්ෂව ආනාපානයට හිත වැටෙන තියෙන ඉඩ වැඩි. ගරු ස්වාමින් වහන්සේ මාහට නිතර නිතර අමතක වී සිදු වෙනවා. මේ දුර්වලතාවය මාහට ලොකු කරදරයක්. මේ සිදුවීම නැති කර ගැනීමට මාහට යෙදිය යුතු භාවනා ක්‍රමයක් හෝ අනුගමනය කළ යුතු උපදේශක් ලබා දේ නම් ඔබ වහන්සේට බොහොම පිං. නිර්වාන් සරණයි. නිකමට අර ඊට මම උපදේශ දීලා ඔක්කොම මතක වෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? මල විකාරයයි අපා. දැන් මේ කම්පියුටරේ තියෙනවනේ එක කැපැසිටි එකක්. ওই තොරතුරුන් ගියට පස්සේ කම්පියුටර් වැඩ කරන්නේ නැහැ. ওই මතක හිටින්නේ ඕනේ ටික තමයි. ඕන නැති ටික ඔක්කොම හැලෙනවා. ඒක වර්ණාව දෝෂණයක් මේකේ තියෙන්නේ. මට හරි බයක් තියෙනවා. බැරි වෙලා හරි මේ සතිය පිටලා ඔක්කොම මතකෙ ඉන්න ගත්තොත් මොකද වෙන්නේ? කරුණා කරලා ඔය තියෙන හරිය හොඳටම ඇති. ඒකෙන් සතිය පිරවන මේ වෙලාවේ මතක තියෙනවා මේ වෙලාවේ මතක නැහැ. හරි නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. වෙන මොන જાති කරන්න ගියත් මේ අපි මේ ගණන දීලා තියෙන ගාන හදන්න හදනව නෙවෙයි ගණන් හදන්න හදනවා. මේ ගාන හරිනෑ මේ විභාගෙට මේ මේ ගාන දෙන්න මට කියලා ගණන් පත්‍රෙට ගියාම පස්සේ තියෙන ගාන හදන එක අපට තියෙන්නේ. ඒකේ අමාරු ගණන් තියෙනවා. ලේසිම දෙන්න පටන් ඵලයන් කියන එකනේ අපිට ගණන් සරල කියලා තියලා තියෙන්නේ. නෑ නෑ මේ ගණන් මේ පත්තරේට මේ ගාණ දාපු එක වැරදි. මේ ගාණ වෙනස් කරන්න ඕන. දැන් ක්‍රිකට් එකට ගහන්න කියලා බෑට් එක තියාන කියනවා මට හොඳට 100 සෙන්චරියක් ගහන්න බෝල දාපන් මට ඔය ෂයි බෝල ගහන්නත් එපා ස්ක්‍රූ බෝල දාන්නත් එපා එහෙම කෙරුවොත් මම ගහන බෑට් එකෙන් කිව්වොත් එහෙම මොන ක්‍රිකට්ද බෝල එන තාලෙට ගහන්න උගදෙනෙක් භාවනා කරන්නේ ලස්සන වෙන්න තමයි උගදෙනෙක් භාවනා කරන මේ දින ඥානෙ වැඩි කරන්න තමයි උගදෙනේ බහන කරන මේ රට්ටු බහන කරන නිසා තමයි. නමුත් ඒවා නිකන් ණයට හරක් බලන වැඩක් මිසක් ගෝ පස්පෝරසේ නෑ ඒ අත්තන්ට. භාවනා කරන්නේ මම මෝඩෙක් කියලා දැනගන්නයි වෙන මොනවද? මට මතක හිටින්නේ නෑ ඒත් ඇත්තනේ. මේක මල වගුලක් වෙන්නේ ඔක්කොම මතක හිටින්න ගත්තොත් එහෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඔය හැලෙන්නේ ඕන් නැති හරිය කියලා හිතා ගන්න. මතක වෙන්නේ දැන් තාමත් අතපය ගැල්ල නැහැ ඉතින් ඔය හොඳට ජීවත් වෙන්නේ. ඔය ඔය තියෙන හරිය කවදා හරි හරියට දන්නවනම් මට මෙන්න මේ හැටි අමතක වෙනවා මේ හැටි මතක වෙනවා ඕක තමයි මගේ චරිතය. මේ මේ තැන් වලට මං අන්දයි. මේ මේ තැන් වලට මං බීරි. මේ මේ තැන් වලට මට දැනෙන්නේ නැහැ. මේ මේ තැන් මට හොඳට දැනෙනවා. ආන්න අපේ චරිතය. ඔය මතක අමතක වීම හරහා තමයි මම කවුද කියන එක දන්නේ. ඒක නිසා කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ 100 100ක් මතක තියෙන. මොකද අපිට තියෙන්නේ විශාල අරමුණු රාශියක් සහ අරමුණු ගන්න පුළුවන් ඉඳුරන් සීමිත ප්‍රදේශයක්. ඒක හරියට කාපිරිය ඇටෝම් මෙතර ගියා වගේ. කාපිරියට හිතයි මුළු මේසෙම කන්න. කන්න බෑ. ඇන්ලොප් එකක් දීපු නිසා හිතෙනවා මේක හොන්ත වැඩේ නම් කණ එකයි තියෙන්නේ. නමුත් අපේ බඩේ සීමාවක් තියෙනවානේ කාපිරිය ඇටෝම් ගෙදර ගියාට ඌට ඔක්කොම කන්න උනන කන්න බෑ. ඒ තරම් කෑදරයි. ඒ නිසා සතිය නෑ සිහිය නැහැ, මතකේ නැහැ. ඒක පිළිගත්තයි කියලා කිසි දෝෂයක් නැහැ. ඒකයි ඇත්තටම භවනා කියන්නේ. ඒක දැන් අපි ප්‍රකාශ කරනකොට අපිට සන්තෝෂයක් තියෙනවා. මම මට සතිය තියෙන වෙලාව තියෙනවා, නැති වෙලාව තියෙනවා, සිහිය තියෙන වෙලාව තියෙනවා, මතක තියෙන වෙලාව තියෙනවා, නැති වෙලාව තියෙනවා. මේක වෙන කවුද දන්නේ? හැම කවුරු ලිව්වත් ඔච්චර තමයි ලියන්න තියෙන්නේ. ඉතින් කාට හරි කීයටගේ දත උසල මට සියල්ලම මතක තියෙනවා කියන්නේ. එහෙනම් ඌ හොඳම පිස්සේ. ඔබ ඉස්පිරිතාලේ ගිහලවත් බේරන්න බැරි පිස්සේ. ඔය රැයට නිින්ද යන්නේ නැත්නම් දවස් 3ක් නිින්දගෙන නැත්නම් පිස්සු වැටෙනවා කියලා දන්නවද? නිින්දදී විනෝ සියල්ලම අමතක කරලා අර පරණ ගනුදෙනු ඉවර කරලා ෆ්‍රෙෂ් කරලා දෙනවා. ඒක දිගට දවස් 3ක් නිින්දගෙන නැත්නම් සරුවචාන්සික තියෙන්නේ කාපු දෙය දිරව නැත්නම් නිින්ද යන්නේ නැත්නම් උට භාවනා කරන්න බෑ. පොත් නිින්දදී තමයි මේ account balance කරන්නේ. මේ කුණු හරප රාශියක් දවල් 30 දාගන්නේ ඔළුව නිදා ගන්න යන්නේ. මේ ඔක්කොම හෙට උදේට තිබ්බොත් මොකද වෙන්නේ? ওই කුණු බාල්දි අස් කරන්න ඕනේ රැයට. ඔය දත් පිටි කකා ගොරෝ ගොරෝ බුදියන්නේ අය ගුණ බාල්දි අස්කන වෙලා තමයි. නැත්තම් ඒට උදි අපිට නැගිටලා වැඩ කරන්න බෑ. ඒ නිසා මේ මතක නැති වෙන හරිය නිසා තමයි ඕමවත් ගැටි ගහගෙන ජීවත් වෙන්නේ. අන්නේ ඒකත් ජයසිරි මංගලම් කියලා ওই ටිකේ ආනාපානේ වඩන්නේ. එතකොට වෙන දෙයක් වෙයි. ගරු ස්වාමින් වහන්සේ සමත භාවනාවේ සිට සිත සමාධි වූ පසුව තච පංචකය ගැන සිතුවාට වරදක් නැද්ද? පිරුවන් සරණයි. මොකද්ද සමත භාවනාව කියලා කියන එක කියලා දුන්නොත් මට උත්තර දෙන්න පුළුවන්. එනනම් මට ඒකට අර්ථකථන දෙන්න දන්නේ නැහැ. මොකද අපි මෙහෙදි සමත භාවනාවක් කියලා නැහැ. අපි මේ කියලා තියෙන සතිපට්ඨාන භාවනාවක්. ඒ නිසා මේ ප්‍රශ්න කරු මොකද්ද සමත භාවනාව කියන්නේ කියන්න පුළුවන් නම් අපිට ඒක උත්තර දෙන්න පුළුවන්. මයික් එක පාස් කරන්න. එතන හිටියට කමක් නැහැ. තමන් ඉන්න දන්නේ හිටියට කමක් නැහැ. අත උස්සන්නේ. එතකොට අපිට පුළුවන් අපි දන්නවා මයික් එක අවශ්‍යයි කියලා. මම ආනාපාන සතිය වඩනකොට හිත සමාධි වෙනවා. මොකද්ද සමාධි වෙනවයි කියලා කියන්නේ? සමාධි වෙනවයි කියලා කොහොමද දැනෙන්නේ? මොකද්ද සමාධිය කියන්නේ? මොකද්ද අත්දකින්නේ? මුකුත් නෙතේරි ගිහිල්ලා සිහිය තියෙනවා. හුස්ම හුස්ම යන එනවා තේරෙනවා සිහිය තියෙනවා. කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඇඟ ඇඟ කය සමාධි වෙලා වගේ තේරෙනවා. ඉතින් ඒක තමයි සමාධිය වෙනවයි කියන එකේ මොකද වෙන්නේ කයට? කය තද වෙලා. ඔව්. හිතත් තද වෙලා. ඔව්. හිත වෙනස් වෙන්නේ නැහැ. ඒ ඒ වෙලාවට මම අනිත්‍ය සිහි කරනවා. ඒ සිහි කරන අතරේ හොඳද කියලා අහන්නේ සත්‍ය පංචකය ගැන හිතන්නේ. නෑ එතකොට මේ කය තදවීම හිත තදවීම සමාධිය කියලා කවුද කියලා දුන්නේ? නෑ ඉතින් මම හිතන්නේ එහෙමයි කියලා. ඒක දැන් හිතවිලි තුනක් තියෙනවා. එකක් තමයි එහෙම තද වෙච්චාම දැන් අනිත්‍ය මෙනෙහි කරනවා. තචපංචකේ කරන්නද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මෙහෙම විනා මේක සමාධිය කියලා කියනවා. ඉතින් මේ හිතවිලි තුනක් නේ මෙතන තියෙන්නේ. හිතා ගැනීම තුනක් නේ තියෙන්නේ. කොහොමද මේ සැලසුමක් හදන්නේ? එතකොට ඒ තදවීම, කයේ තදවීම, හිතේ තදවීම දෙදී ආනාපාන තමන්ගේ අරමුණ පෙනෙද්දිද මේක වෙන්නේ නැත්නම් හිතේ පෙනෙනවා යනවා ආනාපාන සතිය ඉස්ම ඉහළ පහළ යනවා තේරෙනවා හීන් වැල්ල යන වෙනවා තේරෙනවා. සමහර වෙලාවට නිතරී යනවා. ඒ වෙලාවට තමයි අනිත්‍ය සිහි කරේ. නෑ එතකොට වෙලා තියෙන්නේ අපි අර ආනාපානෙ නැති වෙච්චාම බය වෙලා, කලබල වෙලා, තක්කමුක්කක් වෙලා. අපිට කරන්න තියෙන්නේ ආනාපාන දිහා බලලා ආනාපානේ විපරිණාමය, ආනාපානේ වෙනස, ආනාපානේ පරිණාමයට පත් වෙන හැටි මොන මොන විදිහේ ඉඳලා මොන මොන තත්ත්වයට යනවද කියලා මොන්නව හරි පිටින් දාපු ගමන් ඇහැට කුණක් දැම්මා වගේ. අපිට තියෙන්නේ මේ හිතට මොකක්වත්ම හිතින් දාන්න එපා. තියෙන දේ අඩු කරගෙන අඩු කරගෙන යන එකයි. තමයි වැරදිද කියලා හිතලා තමයි ඇහුවේ. නෑ ඒකට කමන්නේ. අපි මෙතන මේ කාට ඔක්කත් දඬුවම් කරන්න, වැරදි කරන්න, රාජ අපරාධ නෙවෙයි. අපි මේක තේරුම් අරගන්න මේ භාවනා කියන්නේ තියෙන දේ අස්කරනා මිසක් අලුතෙන් දානවයි කියලා කියන්නේ ඇහැට ගුණක් දාගත්තයි කියලා හිතාගන්න. අපේ ක්‍රමේ වෙලා තියෙන්නේ 40 කර්මස්ථානම කරන්න ඕනේ. ඔක්කොම දේවල් කරන්න ඕනේ. බෑ එකක්වත් අත්දකින්නේ නැහැ. එහෙමයි. ඒ නිසා බලන්න ආනාපාන කරගෙන ඉනකොට ඒක නොදැනියා නම් ආනාපානෙන් තුන වෙහෙසක් නැතුව හිත එක එකලස් වෙලා විවේක වෙන එකද වෙන්නේ නැත්නම් විවේක වෙන එකට බයක්ද තියෙන්නේ තනිකන් දෝෂයක්ද ඒ නිසාද මේ අනිත්‍ය දාන්න හදන්නේ ඒ නිසාද මේ තසපංචකේ යන්න හදන්නේ නැත්නම් මේ වෙන දේ දිහා ශ්‍රද්ධාවෙන් යෝනිසමංස්කාරයෙන් බලාගෙන ඉන්න පුළුවන්. මම සිතුවේ විදර්ශනාවට වැටෙන්නොත් කියලා හිතාගෙන. විපස්සනාට නැතිනවද කියලා එහෙම කරොත්. ඔය සමත විපස්සනා කියන වචන දෙකම වැරදි. අපිට මේ වෙන දේ කියන්නේ ඔය හිතාන ඉන්න සමතවත් හිතාන විපස්සනානේ කරගෙන යනකොට තේරෙයි. ඔය විපස්සනා කරන්න තිබා සමත ගන්න බා සතිය වඩනකොට සතිය අනිවාර්යයෙන්ම නායකත්වය දෙනවා වැඩේට. වෙන දේ වෙන හැටියට දානවා. එහෙම තමයි. ඉතික් කරගෙන තමයි. මේක හොඳයි. ඒක දිගට හොඳයි. එහෙම නැතුව මේක සමතේ මේක විපස්සනා කියලා නම් කරන්නයි. මේක කරන්න ඕනේ මේක නොකරන්න ඕනේ කියන්නේ මර සරල ඍජු ක්‍රමයේ සංකර කරනවා. නෑ අවසරයි. <laughs> දැනගන්නයි. නෑ මම හිතනවා මම මේක කියනකොට වැටහෙනවයි කියලා. ඒ නිසා අලුතෙන් දාන්න එපා මොනවාක් සංකර කරන්න එපා. මේ තියෙන එක හැකිතාක් දුරට මේකට මේ ආනපාන වෙනස්කම් මොන මොන විදියට මොන විදියට වෙනස් වෙනවද කියලා බලන්න ඉන්නවා. මිස වෙන ඕන දෙයක් ඇවිල්ලා ගියාවයි Taman කරන්නේ අර පටන් ගත්ත වැඩේ ඉවරක් දක්වාම ගෙනියන එක. ඒ නිසා නිකන් සන්තෝෂ වෙන්න මං කියන්නම්. කවදා හෝ ආනාපාන නැති වෙච්ච මොහොතේදී 100 100ක් දැක දැන දැන දැන නැති වෙනකොට සෝවන් වෙනවා. ඒ මන්දිර තව අලුතෙන් එකක් දාගත්තොත් ඉතින් ආයත් අර හොතෝද මඩේ දෙමිලක්. ඒ නිසා ගණ්ඩ ආනාපාන ඒක ඉවර වෙනකම්ම බලන්න. එතකොට වැඩේ හරි. පාර ඉවරෙච්චන ගම කියලා පුරුම ප්‍රකාශයක් තියෙනවා. දැන් තියෙන තියෙන පාර ඉතින් අතුරු පාරවල වල යන්න පටන් අරගත්තොත් ඇස් හොඳට පෙනේ නම් පාර දැන ගැනීමයි හොඳයි ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවිතය ගැන පසු කලෙකදී තමා අභිමාණයෙන් ජීවත් වුණා කියලා සතුටු වුණොත් එය මාන්නේ නැමැති අකුසල කර්මයට අසු වෙනවාද මෑතකදී බෞද්ධ නාලිකාවක දේශනයක් පැවැත් වූ ගරු ස්වාමීන් වහන්සේ කෙනෙක් අභිමාණයෙන් ජීවත් වුණා කියලා කෙනෙකුට ජීවිතයේ පසු කාලයේ වැටහුනොත් එය ඊටා සාර්ථක ජීවිතයක් කියලා දේශනා කළා. මේ පහදා දෙලමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. අපි මේ වෙලාවේ කමඨාන් සුද්ධ කරන වෙලාවක ඒ හාමුදුරු හම්බෙලා පොඩ්ඩක් අහගන්න ගිහිල්ලා. මට දන්නේ නැහැ ඕවා. මම ඒකයි රේඩියෝකේ බණ කියන්න යන්නේ නැත්තේ මොනවා අහනවද මොනවා ඇහෙනවද මොනවා කියනවද මන් දන්නේ. ඒක නිසා මේ භාවනා කරනකොට ආනාපානය කරනකොට ආනාපානෙ වැටෙනවද කියලා විතරක් කිව්වොත් නම් එච්චරමයි මන් දන්නේ. ඉන් එහාට මොකක්වත් මන් දන්නේ. ඒ නිසා ඒ හාමුදුරුවෝ පොඩ්ඩක් හොයන්න ගිහිල්ලා හාමුදුරුවෙන් අහගන්න මම ඒ හාමුදුරුවන්ගේ බේතන්න මගෙන් ප්‍රතිවාප ගත්තට හරියන්නේ නැහැ. එයාගෙම බේතත් එක්ක ප්‍රතිවාපය අහගන්න. ඒ නිසා එව්වා මං කියන නිකම්ම නිකම් හුදු මූල ධර්ම ප්‍රශ්නය. මෙතන ලස්සන උපදේශපන්තියක් දීලා තියෙනවා. ඒ උපදේශපන්තිය කරනකොට මොකද වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරමු. ඉන් එපිට යන්නේවා අපිට වෙලා ගන්න බෑ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව කිරීමේදී හිස පිටුපස සිට යම්කිසි හිරිවැටීමක් වැනි දෙයක් දැනේ. සමහර අවස්ථාවල ඇස යට කම්මුල් වලින්ද එම හිරිවැටීම සිදුවේ. එවන් අවස්ථාවකදී කුමක් කළ යුතුද යන්න පැහැදිලි කර දෙන්න ලෙස කාර්නික ඉල්ලා සිටිමි. ඒ වගේ වෙන වෙන sannivedana වෙනදා නොදිච්ච ඒ සියුම් දේවල් දකින්නකොට තමන්ගේ භාවනාවට ආනාපානෙට සතිය පිළිවෙලක බාධාවත්ද නැද්ද කියන එක විතරයි ප්‍රශ්න තියෙන්නේ. බාධාවක් නම් පිළියම් කරන්න ඕන. නමුත් මේවා තීදී තානපණ කරගෙන යන්න පුළුවන් නම් මේවා නැතුව ආනපණ කරනවට වැඩිය හොඳයි. මේවා තියේද්දිත් හිත නටක් කරගන්න නැතුව දුක් කරදර ගන්න නැතුව ආනපණ කරගෙන යනවා. එනිසා මේ ප්‍රශ්න කරුට ඊට පිටිපස්සේ එන හිත වැඩියෙන් ගතිසෝ ඇත්තට එන හිත වැඩියෙන් ගති ආනාපානට අකාමකා දාන බාධාවක් වෙනවද කියන එක විතරක් මට කියන්න වෙනවනම් අපි සාකච්ඡා කරමු නැත්නම් මේ වගේ දේවල් ගොඩක් ඉස්සරහට කෝක තිබුණත් Taman යන්න ආනාපානේ පවතින තාක් ආනාපානෙත් එක්කයි යන්න තියෙන්නේ. ගර්ථ ස්වාමින් වහන්සේ ගෙත් කොටස් හතරකට මේ ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන්නේ. මට සක්මන් කරගෙන කරගෙන යන විට කකුල් දෙකම පන නැහැ වගේ විසි වෙනවා. දෙවෙනි කාරණේ පරයන්කේ සිටින විට යටකොසක් නැහැ වගේ දැනෙනවා. අත් දෙකත් එකමත් එක තබාගෙන සිටියට එයත් නැහැ වගේ දැනෙනවා. අංක 3 සක්මන් කිරීමෙනුත් පිනක් සිදු වේවිද? ඒ ගැනත් මට දැනගැනීමට සතුටුයි. හතරවෙනි කාරණේ සක්මන් නොකර පරයන්කයට යෑම හොඳද නැතිද? සක්මන් කරගන්න අපහසු වුණොත් පමණක්. මට මේ ඊයත කාරණාවලින් යම් වරදක් තිබේද නැතිනම් මා හැකි පමණින් දිගටම ආනාපාන සතිය කරගෙන යන්නද? ස්වාමින්වහන්සේ, ත්වන් සරණයි. මා භාවනාව බොහොම කැමැතියි. මම මට ඉදිරියට යන්න උත්සාහ කරන්නේ. සාමාන්‍ය උපදේශ හැටියට සක්මන් කරන සක්මන් කරලා පරියන්කට යන්න ඔය යන ටික උංගකක් හොඳට සිද්ධ වෙන්නේ. ඔය කිසිම දෙයක් වෙනස් කරනවා කකුල් පණ නැති වගේ නෙවෙයි යහට බඳ විසි වෙන්න පටන් අරගන්නේ නිදිමතෙයි ඒ කොයි එක තිබුණත් Taman සක්මන් කරලා කරන්න සක්මන් කරලා පරියන්කට. ඒතරක යට කෑල්ල නැති වෙයි යතපය නැති වෙයි නමුත් නැගිටලා බනවල තියෙනවා අප්පා බොරු. එහෙම නැති වුණා නම් ඉතින් අපිට මේ නඩු දානවනේ මානවයික වාසිකම් පිළිබඳව. නිකම් මේ පොඩ්ඩකට නැති වෙන අර හීන එක වාගේ. මේක බාහන අනිවාර්ය ප්‍රතිඵලයක් කියලා ගන්න. අද දේශනාවේ දිගටම කිව්වේ මේ ලෝකයක් කරදර අයින් කරන කයර හිත ගන්නවා. කයෙන් ඊට පස්සේ කොටස් කොටස් අයින් වෙනවා. පට වියාපෝ තේජෝ වංගල වායෝ ධාතුට එන්න. නැත්නම් උඩු කය තියෙනවා යටි කය නැති වෙන්න පුළුවන්. වම් පැත්ත තියෙනවා දකුණු පැය මේ එන්නේ එන්නේ එන්නේ මේ මැරෙන්න ඉසල මැරෙන හැටි බලනවා. මේ කයර තියෙන දැඩි ආශාව නිසා මෙච්චර භාවනාව හරියද්දිත් ඒක සැකකරන එක තමයි ওই කෙලස් කියන්නේ. එනිසා අපි උදව් කරන කෙලස් වලටද නැත්නම් භාවනා ප්‍රතිපදාවටද කියලා සාකච්ඡාවෙ මෙතන අපිට එලි කරන්න පුළුවන් වෙන්නේ. බැලූ බැලමන් නම් මේක විහිළුවක් නැත්නම් මේ කියනම කාටත් වෙන දෙයක්. මේක ඉදිය පිටින්ම ශරීරයේ ගියාගෙන ඉන්න තමයි මේ දඟලන්නේ. ඔව් බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. ඔබ හරියට භාවනා කරලා අරමුණකට හිත ගිය ගම මුළු ලෝකෙම යම් ආකාරයකට ඔබ අමතක කරාද ඒ වගේ මුළු කයමත් ඔබෙන් අයින් කරලා දෙන්නම් මං. එතකොට හිත යනවා රූප ධානයේක. රූප පැත්තට. ඊට ඉස්සෙල්ලා මේ පියට දේවල් එහෙම ඊට මෙහෙට මෙහෙට මෙහෙට අයින් වෙන්න පටන්. ඉතින් අයින් වෙන හැම වෙලාවෙම ප්‍රශ්න කරනවා නම් එනදි භාවනා කරලා ලැබෙන ප්‍රතිඵල වලට ප්‍රශ්න කරන්නේ. ඒක නිසා ඇත්තට මේක සාකච්ඡාවකින් ධර්ම කමඨාන් සුද්ධ කිරීමෙන් තොරව කරන්න විදියක් නැහැ. ඒ නිසා ඔය දැනට කරන විදියට හොන්දට සක්මන් කරන්න. මේ වගේ විලෝපන වගේක් එනවා. ඊට පස්සේ පරියන්කට යන්න. අර වගේ විලෝපන වගේක් එනවා බුදුන් ගැන අදාහ ගන්න. ඉඳ ගන්නකොට අදාහ ගන්න මම මගේ ශරීරය මම බුදුන්ට පූජා කරනවා. ධර්මයට පූජා කරනවා සංඝයාට පූජා කරනවා මගේ සීලය මම ආවර්ධනය කරනවා ඔබ තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා පාඩි වෙන එකයි තියෙන්නේ නැගිටිනකොට ඒක ලොකු ශක්තියක් එනවා. මම බුදුන් දෙ තප්පරයකට හරි කය පූජා කරා. ඊට පස්සේ කෑල්ලක් නැතිවනේ gediya පිටිම නැතිවෙන ප්‍රශ්නයක් නැහැ. ඒක අන්තිමට පේනවා මේ හිතේ මායා. හිත මේ අපිව කෙලේ හරි පාරේ යනකොටම බාධා කරන ක්‍රම එව්ව ගණන් ගන්න එපා නිකන් මේ මල්ලෙන් ගහන දේවල්. අපි සද්ධාව තියෙන ඔකට තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේ සඳහන් කළ පරිදි භාවනාවේ ප්‍රතිඵල බලාපොරොත්තු නොවුවත් ආනාපානයේ සංසිඳී ඇති අවස්ථාවල නිකලෙස් සිත දිහා බලා සිටන විට ඇතිවන සත්ව වාංචනික ධර්මයක්ද බොහෝ අවස්ථාවල ඉතා ඉක්මනින් ආනාපානයේ සංසිඳී හුස්ම රැලි දෙකක් තුනක් පමණදී පෙරවන් සරණයි. කොයි වාංචනික ධර්මයක් වෙනවා අනිත් දවසේ භාවනා කරනකොට මේ ආනාපාන සංසිඳෙන්නේ නැහැ නික්ලේශී බවක් එන්නේ නැහැ හුදකලාවක් නැත්තම් බය වෙනවනම් ආන්න වංචනික වෙලා. ඒ ආනපන සංසිඳිලා ඇති වෙන නිකන් මේ සරුංගලයක් හොඳට උඩ ගිහිල්ලා උලංගේ අල්ලගෙන හෙල්ලියෙ ලිනකොට සරුංගලේ හදපු ළමයට සතුටක් එනවා. නමුත් එයා දාන ගන්න ඕනේ හෙට උලන් නැති වෙන්න පුළුවන් සරුංගලේ උතෙන්ට නොයන්න පුළුවන් ඒකත් ඒ සරුංගල ඇතිලි ක්‍රමයක් තමයි. ඒ නිසා මේ ඇති වෙච්ච දේ නැවතත් අපේක්ෂා කරලා නැති වුණත් කනගාට වෙනවනේ ඒක වංචනික ධර්මයක් වෙලා. නැත්තම් කියන දේ මේ නීවරණ නැති වෙනකොට කාගේ හිතත් උතෙන්ද යනවා. ඉතින් දැනට මේ වගේ ආතාවලුත් එනවා. නමුත් ඒක භාවනා ජීවනකට මේක මට බුද්ධියට දින්න උනායි කියලා ගණන් ගන්නෑ. අනිත් දවසේ නැත්තම් ඒකත් කැමති. උනානේ ඒකටත් කැමති නම් වංචනික ධර්මයක් නෑ. ගරු ස්වාමීන් වහන්සේ මම පළමුවට මෙම් භාවනා වැඩසටහන සහභාගී වන යෝගියෙක් වෙමි. සක්මන් භාවනාව ප්‍රථම වරට පුහුණු කරන ලද්දේ මෙහිදීය. දෙපතුල් පොළවේ වැදෙන අයුරු ඉතා පැහැදිලිව දැනේ. වැලිවල සියුම් හා රළු බවද උඩාගල් තදපොළොව යන හැම දෙයක්ම පිළිබඳව දැනීමක් ඇතිවේ. වම් පාය හා දකුණු පාය පිළිබඳව নিরතුරු සතියෙන් මෙනෙහි කළ හැක. නමුත් හැරෙන අවස්ථා පිළිබඳ නිසියාකාර අවබෝධයක් නොමැත. එෙහිදී මම එෙහිදී වම දකුණ ලෙස පාය මාරු කිරීමේදී ශරීරයද හැරෙන බවට සියයට එයි. සක්මන් භාවනාවේ හැරීම පිළිබඳ සතිය පවත්වා ගන්නේ කෙසේදයි නවක මා කෙරෙහි මෛත්‍රී සාගතව පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේකයි අර ඉස්සෙල්ලා ප්‍රශ්නයක් කාලා තියෙන්නේ මට මතක නැති එකයි කියලා. ඒ නිසා අපි මොකක් හරි දේ බලාගෙන ගියොත් පේනවා අපි කොච්චර සත්‍යමත් වුණත් මේකේ අතරමැද ලොකු හිස්තැන් තියෙනවා. ලොකු බොරු වලවල් තියෙනවා. ලොකු ලෙස වැටීම් තියෙනවා. අපිට අන්තිමට බලනකොට නම් මුළු එකේ සතිය තියෙනවා වගේ පේනකොට හැම කෙනෙක්ගේම අතරමැද හිස්තැන් තියෙනවා. ඒක හරියට කිව්වොත් චිත්‍රපටියක් බලන වෙලාවක චිත්‍රපටි ශාලාවක ඒ ප්‍රොජෙක්ටර් එක 150ක් අන්ධකාරයේ තියන්නේ මිනිස්සු. අන්ධකාරය නිසා තමයි ඒකේ මිනිස්සු වැඩ කරනවා වගේ පෙන්නමුද අපිට කවදාවත් සිදීචරේ අන්ධකාරයක් පේන්නේ නැහනේ. අපිට මේක දිග්ගටම බබල්ලා තියෙනවා. වෙන ප්‍රොජෙක්ටර් එක දිගහැරලා බලන්න ප්‍රොජෙක්ටර් පේනවා අන්ධකාරයක් කරනවා ආලෝකයක් කරනවා අන්ධකාරයක් කරනවා 150 50 තියෙනවා. නමුත් අන්ධකාරය කවදාකවත් අපි දකින්නේ. අපිට පේන්නේ රිදී තිරයක්. ඒ වගේ තමයි සක්මනේදී අපිට වෙනවා මැදදී නම් සතිය පවත්වා ගන්න පුළුවන්. හැරෙනකොට සතිය පවත්වන්න බෑ. රූප පේනවා, ශබ්ද අහනවා, ගන්ධ රස යනවා. මේක සරුවචනද අපිට දීප අභ්‍යාසයක්. ඒක තමයි අපේ ලොකු සාංශ කිව්වේ දැන් ආද්දරට යනකොට කෙලවරට යනකොට අපේක්ෂා කරන දැන් මගේ සතිය කැඩෙනවා කිය. සූදානමින් යනවා දැන් මට තියෙන බරපතල අභියෝගයක් ඒක හරියට ප්‍රධාන පාරේ යන්නේකන වාහනයක් කෙලවන අතුරු පාරකට දාන්න හදනකොට එයා සිග්නල් කරන්න එපායි ඉස්සරහින් පස්සෙන් එන වාහන බලන්න පැනත් ඇක්සිඩන්ට් වෙනවනේ. අන්න ඒ වගේ අතුරු පාරකට දැන් යන්න හදන්නේ එතනදී මේ ගෙන ආපු සතියම නම් තියාගන්න බෑ හැලහැප්පෙනවා. ඒකට ලෑස්ති වෙලා ගියොත් අපිට තේරෙනවා මේ භාවනා මධ්‍යස්ථානක මෙහෙමනම් සක්මන ගැන නොදැන පාරේ යවිදිනකොට කොච්චර කෙලස් වෙනවද? තියනවාද ඒකේ රාත්තල් ගන්න දන්නවද? මනුවක් කිරුමක් නැහැ. මේ වගේ කැලේකට ඇවිල්ලා සුදු වෙනකන සිල්ලුතුන් අතර ඉඳගෙන කරනකොටත් අපිට යන්තම් පුළුවන් මැද හරිය අල්ලන්න. අගදි බෑ. ඒකට බ්‍රේක් dance දානකොට උඩරට නටු නටනකොට පහතරට නටනකොට කොහොම කොහොම සතියක් තියෙන්නේ අර කට්ටිය අප්පුඩි ගහනකොට කොච්චර කෙලෙස් එනවද? කවුද නැට කවුද නැලෙන්නේ මායя විතරයි. කෙලෙස් විතරමයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔබ එක වැඩක් කරපුවා වෙන සියල්ල අතහැරලා අඩුවන්ට හැරෙන්නවත් බෑ. ඒක දුර්ලභමක් නෙවෙයි, පේනවා. එක සීරුවට වැඩක් කරන්න සතිය තියන්න පුළුවන්. ඒක ඉඳලා එකට මාරු වෙනකොට බෑ. ඒක උඩට අවබෝධයෙන් ගියොත් යම් දවසක එතෙන්ද ගිනිච්ච සතිය කඩා ගන්න තු අනිත් පැත්තට ආපු දවසේ එයා බාධක දිවීම තරගයකදී වැටෙන්නේ නැතුව ගිය කෙනෙක් බවටපත් වෙනවා. කඩුල්ලක් හම්බ වෙලා කඩුල්ලේදී බාධා කරගන්න නැතුව ගිය කෙනෙක් බවටපත් වෙනවා. එයාට ඊට පස්සේ ඊට වැඩි ලොකු බාධාකට ඊට වැඩි ලෝක කඩයිමකට පුරුදු කරන එක හර්ඩල්ස් පුරුදු කරනවා. ඒ නිසා බුදුරජාණන්සේ සතිය සමාධිය පරියන්කේ තේරුම් කරලා ක්‍රියාවක් කරන ගමන් කරනවා. ඒක නිවල අමතර වැඩක් දෙනවා හරවනවා. හරවනවා දීපන්. ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික මේක විවිධාංගීකරණය වෙනවා. ඒ නිසා එක උත්තරය තියෙන්නේ හැරෙන වෙලාවේදී මගේ සතිය කැඩනවා කියලා ස්ලෑෂ් වෙලා යන්න. ඒක හරියට කියනවනම් Taman ලෙඩ රෝග රෝග තියෙන තැනකට ලෙඩ තියෙන බව බෝ වෙන්න පුළුවන් බව දැනගෙන මෙතන ආස් මොනවද කියන්නේ ඉමුනයිස් කරනව මොනවද මේ වැක්සින් කරන්නේ ප්‍රතිශක්ති එන්නත් එන්නත් එන්නතක් අරගෙන යනවනේ අපි දන්නවනේ දැන් මෙතන ගියොත් ලෙඩ වෙනවා එතකොට අපි එන්නතක් කරගෙන යනවනේ එතකොට අපි දන්නවනේ ශරීර ප්‍රතිශක්ති ප්‍රතිදේහි තියෙන හැදෙන්නේ නැහැ කියලා අපිට තියෙන එන්නත තමයි දැන් මම යන්න හදන්නේ අභියෝගශීලී තැනකට. මෙතන හිත ආසාදනය වෙන විතර මම මේක දැනගෙන යනවා. එනිසා මේ කල්ැතුව දැනීම ප්‍රතිශක්තිය. එයා දන්නවා දැන් මම යන්නේ ඒක කියලා නොයා ඉන්නව නෙවෙයි. යනවා දැනගෙන. මේකෙන් අපිට අපේම ශක්තිය, අපේම ක්‍රියාකාරකම්, අපේම ක්‍රමසහ විදි එළියට එන්න පටන් ගන්නවා. බුදුහමර මොනවක්වත් දෙන්නේ නැහැ. දැන් කියනවා ඔබ දැනගනින් මැදදී පුළුවන් අගදී බෑ. ඒක දැනගෙන කරපන්. ඒක හරියට ලෙඩ රෝග තියෙන තැනකට යනවා. දැක්ටි එන්නත් කරගෙන යනවා වගේ. මේ එන්නත අපි කවදාකවත් වැඩ ගන්නෑ. මේක ඇඟ ඇතුලේ තිබුණට මෙන්න මෙම සූදානම් ශරීරය නැත්තම්. ඕකට තමයි අප්‍රමාදී කියන්නේ. ඕක නැත්තම් අපි හැම වෙලාවෙම හිතාගෙන හිටියන මොකද වැඩට දාලා බලනකොට සෑහෙන දුර්වලයි. ඒකට මූණ දෙන මිනිහා බුදුන් වගේ තමයි. ධර්මයේ වගේ තමයි. බුදුමාකාර ශක්තියක් වැඩෙනවා. ඒ නිසා සූදානම් යන්න හැඳ හැරෙන තැනට එතකොට තමන් ඉන්නේ බුදුම අවදියකින්. බුදුම එළඹ සිටි ගතියකින්. ඒතර සතිය තව තවත් අතු ඉති වීදිලා මල්පල ගැනිලා වැවෙන්න පටන් ගන්නවා. හොඳයි මේ තොරතුරු බොහොම හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේකේ කාරණා තුනක් සඳහන් වෙනවා. ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් අපි ධර්ම දේශනාවන් අහනවා. එකම දේ විවිධ ආකාරයෙන් අහනවා විශේෂයෙන්ම නාම රූප පිළිබඳව, පස්ස, වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳව. මේවා අපි දැනගන්නම ඕනද? නැත්නම් දැනට අපි කරගෙන යන මේ භාවනාව කටයුතු කරගෙන ගියාම ඇතිද? ආදා දෙන්නේ. දෙවෙනි කාර්යය. අරක දැනගෙන හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නමුත් භාවනා වෙදී දැනුම ඉස්සර කරන්න යන්න එපා අත්දැකීම ඉස්සර කරන්න. මෙචයි බුරුවේ පඬිස්සංශ කියන කොච්චර දැනුවත් වුණත් ඒකේ බාධා කරන්නේ Taman දන්නවනම් ප්‍රත්‍යක්ෂේ වටිනවා දැනුමට වැඩිය කියලා. ඒ නිසා අපි භාවනා කරනකොට දැනුම ඒ තැන තියෙනවා. ප්‍රත්‍යක්ෂේ තමයි ඉස්සරහට කරන්නේ. දැනුම ඉස්සර කරුවොත් ප්‍රත්‍යක්ෂේ කොන් වෙනවා මුල් වෙනවා මුල් ගන්නවා. ඒ නිසා Tamanගේ අත්දැකීම වටිනවා. ඒ නිසා ඒ ඉන්දියානු දේශපාලනඥය සහ ආධ්‍යාත්මික ශිෂ්‍යතුමේ විවේකානන්දන් කියලා තිනවා දැනුම ටොන් එකට වැඩි වටනවා අත්දැකීම අවුන්සයක්. හරියටම ආස්වාද ප්‍රසවාස කරනකොට දැනෙන දැනුම අත්දැකීම. ඔය ටොන් ගණන් දැනුමට වැඩිය අවුන්සේ වටිනවා. ඒ නිසා අපි මේ සියල්ල බහතබල ඇවිල්ලා කරන්නේ අර අවුන්සේට ගලු කරන එකයි දෙක අතර සාපේක්ෂ වටිනාකම තේරුම් ගන්න. පරයන්ක භාවනාවට වාඩි වී සුළු වේලාවකින් පෙනෙන්නේ පසුගිය සවස පෙන්වූ CD එකේ මනබඳින රූ සපුවක අරුමේ හා ධර්මශාලාවේ ඇති ඇටසැකිල්ලයි. නැවත ආනාපානයට එන්න බොහෝ වේලාවක ගත වෙනවා. මගේ ඇටසැකිල්ල පේන්නත් පටන් ගන්නවා. මොකද කරන්නේ? මෙවැනි කාණේ උතුරු සළුව පැලඳීමේ එකම ක්‍රමයක් තියෙනවාද? පහදා දෙන්න හිමිනි. ඒ Tamanට දැන් තේරෙන්න පටන් අරගන්නවා අපි සිල් අරගෙන සීල මධ්‍යස්ථාන වෙලා හිටියත් හිත එයාගේ න්‍යාය පැත්තේ ක්‍රියාත්මක කරන අපි කොච්චර මේ පැත්තට ඵලයන් කිව්වා. එච්චරයි මේ අපේ තියෙන දාසකත්වය. ඌට පෙන්වන්න ඕන නම් ඒක හීනෙන් හරි අපිට පෙන්වනවා. ඇත්ත එක වහගන්නකොට හරි පෙන්වනවා. දැන් අපි කියන මේ ආනාපානේ බලපන්. කොච්චර ආනාපානේ බලන්න ගියත් අරක පේනවා. ඒකට කරන්න තියෙන්නේ වාඩි වෙලා ඒක බලන්න. ඉවරයි. වාඩි වෙලා මොනම දෙයක්වත් බලන්න එපා. ආනපන ගන්න යන්න එපා. මේක පේනවා හොඳ විදිහින් පෙන්න මට මොකෝ. කන්න කුරින සෙන් ආම්තු කෙනෙක් ආවට මිනිස්සේ ගිහිලා කිව්වලු ස්වාමීන් වහන්සේ මම මේ තාකල් හරි සිල් දැක්කා. මට ඕන දෙයක් ඉතින් පාලනය කරන්න පුළුවන්. මට හිතුණා ඔබ වහන්සේ හම්බ වෙලා තොරතුරක් ගන්නයි කියලා. මොකද ඔබ වහන්සේත් හිතත් එක්ක භාවනා කරන කෙනෙක්. ඉතින් ආම්තුරු වැඩි ගණන් ගන්න තිබුණා හොඳ හොඳ අපාද මතේන රිලව් ගන්න තු ඉන්නකෝ කිව්වා. මේවත් ඒතර මේ මුළු ආමුදුර මොනවද මේ කතා කරන්නේ රිලව් බලන්න එපායි කියලා කිය මට කිසි අදාළ නැහැ රිලව් කියලා භාවනා කරන්න කියලා ඉතුරුන්ට රිලෙවෙක් ඇවිල්ලා එබිකම් කෙරුවා තාටියක් ගන්න තව රිලෙවෙක් ඇවිල්ලා එබිකම් කරා ටික වෙලා ගියාට පස්සේ මුළු ලෝකෙම රිලා ලෝකයක් කියලා භාවනා අරමුණට හිත යන්නේම නැතුළු රිලව් රිලව් රිලව් රිලව් රිලව් මේ මනසට නිින්දත් නැතුළු කණ්ඩත් බැරිලු හිතාගත්තලු පොඩි ආමුදුර කෙනෙක් එක්ක නේ කතා කරලා තියෙන්නේ මහා බරපතල ආමුදුර කෙනෙක් මට මොකද්ද ඕනියමක් කරලා ඇඳලා ගිහලා ගිහලා අනේ හාමුදුරනේ අනේ මගේ මේ සාපේ අයින් කරන්න දැන් බලන බලන තැන රිලා. ඇස් ඇදියත් රිලා. ඊනෙනුත් රිලා. ඇස් වහපු ගමන් රිලා කියලා. හොඳයි. එහෙනම් රිලව්ම බලන්නකෝ. ඉසලකේ රිලව් බලන්න එපයි කියලා. දැන් රිලව් බලන්නකෝ කියලා. ගිහිමිනියා හිතාන ඉතලු අනේ එක රිලව් එක්ක වරන කියලා එක එකක් දෙන්නේ නැතිලු. රිලව් බලන් ඉඳ ගන්නකොට දැන් ආනපන බලන්න ගියාම ආනපන පේන්නේම නැහැ. මේ කාන්තාවක් පේනවා, ඇටසැකිල්ලක් පේනවා, මේ භාවනා ශාලාවක් පේනවා. ඊට පස්සේ කොළු දැන් මේ ආම්දුරෝ බලනකොට පුදුමාකාර දෙයක් හිත වශී කරනවා කියලා අනේ ආම්දුරනේ. දැන් ඔබ අන්තිරිලා බලන්න එපා යුවාම උද්දීයන් දැවිරිලා. මදරිලා බලන්න ගියා එකකත් පේන්නේ නැහැ. ඒක දැන් ඔබාස මාත්‍ය කිව්වේ කියන දෙයක් කරන්න පුළුවන් කියලා කෝ ඉතින් කියලා ඇහුවා. ඔය කාටවත් කරන්න බෑ. ඒක කාගේවත් දෝෂයක් නෙවෙයි. දැන් තමයි භාවනා කරනකොට ඉතින් දන්නේ මට මගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න බෑ. ඕක නැතුව තමයි මෙතෙක් කල් අපි අඳුර පෑවේ. මට අර ශිල්පේ පුළුවන් මේ ශිල්පේ පුළුවන් අර දහං ගැටේ පුළුවන් මේක පුළුවන් මේ ඔක්කොම කටේ තියෙන nari බන්දන් රෙද්ද පල්ලෙන් බයිනෝ කියලා කියන්නේ ඕන ඕකට තමයි මෙතෙක් කල් තිබුණේ nari වන්දා පුරා වල්ලෙන් බහින්න පටන් ගන්නවා අනේ මට මේ හුස්ම ටික බලන්න බෑනේ. පයින් ඇවිදින්න බෑනේ. අපි අපි මේ මහා ලොකු ශිල්පකාරයෝනේ. බුදුරජාණන් සීසරාට ගියාම අපි උපත්ති නැ තාම ඉපදිච්ච නැති දරුවෙක් වගේ. දැන් දැනගන්න මේ කොච්චර අපි සැලසුම් කරත් මට ඕන දේ වෙන්නේ නැහැ. ඒක මගේ දෝෂයක් නෙවෙයි. දැන් ඒක නිසා බලන්න තියෙන හරි. ඒ මන බඳන රූ සපුවම දකින්න ලැබේවා කියලා බලන ඉන්නවා. ඉවරයි. ඇටසැකිල්ල පෙනේවා. මොකක්වත් නැතුව ඉන්න. ආනපනේ පැක බලන්නත් එපා. මොකක් බලන්න මොකක්ද එන්නේ කියලා. අපි මේ එක එක දේවල් බලන්න යන නිසා තමයි මේ කෝලම. ආනාපානේ බලන්න යන්න එපා. ඉඳගෙන ඉනකොට බලන්න ඉඳගෙන ඉන්න එක. ඒකල බලන්න මොකක්ද එන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ඇත්තට මේ මූලික උපදේශවල ඉච්චරම අවධාරණය වෙලා නැහැ. මේ කියනවා ඉඳගෙන Tamange කයට හිත ගන්න බැරි නම් ওই ආනාපාන වගේ දේවල් වලට යන්න එපා. එතකොට වෙන්නේ තවත් අවුල් වෙනවා. ඒ නිසා උඟක් සරල, උඟක් ඍජු දෙයක්. මම මෙතන වාඩිලා මම මෙතන වාඩිලා ඉන්න බව දන්නවා. ආ එතකොට ආනාපානට යන්නේ රූපතපුවක් වෙන ප්‍රශ්නයක් නැහැ. පැමිණෙන්නේ. ඇටදකිල්ල වෙන ප්‍රශ්නයක් නැහැ. ආනාපානෙ ප්‍රශ්නයක් නැහැ. ඒක උන් කියලා දෙපාර්ත් නෑ මම ඉඳගත්තේ ආනාපානෙ කරන්නයි කියලා හිතුවොත් උස්සලම ගහන පොළොවේ. දැන් මේ පැමිණි දුක් පැනිරා. එන දේ දිහා බලන්න. එතකොට ප්‍රශ්න හිටින්නේ. මේක නිකන් හිතේ මායාවක් විතරයි. නමුත් දැන්වත් තේරෙනවා නම් අපිට ඕන දේ කරන්න මේ හිත අපට ඉඩ දෙන්නේ නැහැ කියලා ඒක ઈચ્છා බංගත්වයක් ඇති කරන්න එපා. මේක තමයි මරණ මොහොතේදී මේක දැනගන්නට ඉතින් දැන් කල් ඇතුව දැනගන්නේ කොහොඳයි කියලා භාවනා හම්බෙච්ච ලොකුම ප්‍රතිඵලයක් තමයි මට මේ හම්බෙලා තියෙන්නේ කියලා භාවනා කරන්න. ඕවා නිකන් මේ බුලත් කොට බුලත් ටිකක් කනකොට ඉස්සල්ලාම් පැංගිරි රහක් එනවනේ. ඒ වගේ එකක්. එලි ගෙඩියක් කනකොට පටන් ගන්නකොට චිත්‍රහක් එනවනේ. ඒ වගේ එකක්. කාගෙන කාගෙන යනකොට ඕක නැති වෙනවා. ඩිගර් කරගෙන යනවා. ගරු ස්වාමීන් වහන්සේ හැකිනම් විඥානය සහ නාම රූප අතර සම්බන්ධතාවය පැහැදිලි කරන මෙන් කාරණික ඉල්ලන්නේ. නෑ මට එහෙම හැකියාවක් නෑ. ඒක අපි භාවනා කරගෙන යන්න. හැකියාවක් නෑ කියලා ලියාගන්න. එතකොට හරියි. ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී නාසිකාග්‍රයේ සිහිය පිහිටුවා බලා සිටින විට නලල කෝඹි දුවනවා වගේ නැත්නම් මදුරුවන් වහනවා වගේ දැනෙනවා. එවිට සිහිය කැඩේ. එසේ නැතිනම් ඇඟ පොඩි කරනවා, නලියනවා, ඇඟ ඇතුලෙන් වේදනාවක් වගේ දැනිලා ඉරියව් වෙනස් කරන්න හිතෙනවා. එවිට සතිය කැඩේ. කරුණාවෙන් උපදේශයක් ලබා දෙන්න. නෑ ඇත්තටම මේ මට පේන විදිහට මේක ශරීරයට හිතාපු බවට හොඳම ලකුණක්. මේ ආනාපානෙට ගිහිල්ලා නෑ. ඒක ශරීරයට හිතාවිලා දෙක මේ නළලේ කවදාකවත් දැනෙච්ච නැති විදිහට නලියන කම්පන ගති මధుරෝ වහනා වගේ පේනවා. ඒක තමයි ඇඟ පුරාම මේක දඬු කඳේ ගහලා වද දෙනවා වගේ ඇඟ නිතරම තියෙන මේකේ. ඉතින් ඒ නිසා මේකට ගන්න මම දැන් මෙතන ඉන්න බවට හොඳම ලකුණක් මේක. සතිය කැඩුනයි කියලා නෙවෙයි කියන්න තියෙන සතිය විවිධාංගීකරණය වෙලාදී. මුළු ශරීරේ පුරාම එන sannivedana කවදාකවත් නැති විදිහට තේනවා. මේක සරුවචනංශි උන්දස්සනක් වතේ දෙන්නේ මේ වනමුකේ පහදලා වගේ. තුවාලයකට බෙහෙත් දාන්න ඉස්සලා තුවාලේ සුද්ධ කරනකොට රිදෙනවනේ. තුවාලේ බෙහෙත් දාන්න ඉස්සලා නිකන් දිනට ඉතින් වනමුකේ පෑදුවාට පස්සේ රිදෙන. ඒක භාවනා කරන්න ගියාට පස්සේ අපේ ඇඟෙන් එන සියලු කුඩා අණු කුඩා සංනිවේදන එන්න පටන් ගන්නවා. මේක භාවනා උතුම් ප්‍රතිඵලයක්. එනිසා ඒ දැනීම කෙරේ සතිය පිටවන්න. මේ ආනාපාන හැපෙන තැනම සතිය ඕනේ. මේක බොරු නෙවෙයිනේ ඇත්තනේ. මේක සතිය වීණංගම ආයෙත් ආනාපානට එන්නත් ඉඩ තියෙනවා. නොවුනත් ප්‍රශ්නයක් නැහැ. දැන් ගෙට ගෙවැදිලා හිත දැන් මේ මේ හිත ගෙට ගෙවැදිච්ච හිත තැම්පත් කරගන්න එකයි වැඩි. ඉන්දව ගන්න එකයි වැඩි. ආසනයක් දෙන එකයි වැඩි. ආසනේ ඔය හිතන දන ආනාපාන වෙන්න පුළුවන් වෙන තැනක වෙන්න පුළුවන්. කොහේ වුණත් දැන් ගෙට ඇවිල්ලා ඉන්නේ කියන සතුට තියෙනවනම් ඉදිරි ගමනක් තමයි සිද්ධ වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මුලින් විලුඹ පොළවේ ගැටෙන බව දැනී ඉදිරි ඇඟිලි දක්වා ක්‍රමයෙන් දැනීම ඇති වුණි. ඊළඟ මොහොතේ අනිත් කකුල ඇඟිලි වලින් ඉස්සෙන බව දැනී ඉදිරියට ගෙන යන විට එයද විලුඹ වදින බව දැනුනි. මෙසේ මාරුවෙන් මාරුවට දැනුනි. ඇතැම් විට වරින් වර සිහිය වෙනස් වූ අරමුණු වලටද යයි. මේ විට නැවත පය වෙත සිහිය පවත්වා ගනිමි. මේ නිවැරදිදයි පාදා දෙනමින් ඥාන මොදනාවෙන් ඉල්ලා සිටිමි. මෙතන විස්තර කරන මේ වැදීම කියන સંદર્ભය ස්පර්ශය ගැටුම විනුබ දැනීම දැනෙනවා වැදීම දැනෙන ඊට පස්සේ විනුබට ගත්ත දැනුම ඇඟිලි දක්වාම කරත් දෙක නේමිය දිගේ ක්‍රෝධෙ පෙරලනකොට බඩ සම්ප්‍රේෂණය වෙන්නම හොඳට තියෙනවා. ඒතකොට මෙහෙන් කකුල ඉස්සනකොට අර පැත්තෙන් ගිහිල්ලා ආයේ කකුල බර ගන්න පටන් ගන්න. ඒතකොට මේ ස්පර්ශය ස්ථාන දෙකක සිද්ධ වෙන්නේ එකකින් එකට බර මාරු වෙනවා මෙතන මේ රාත්තල් කිලෝ මේ සිමෙන්ති කොටයකට වැඩිය බරක් මේ. එක කකුලේ ඉඳලා අනිත් කකුලට මාරු වෙනවා. මාරු වුණා අපිට තේරෙන පටන් අර ගන්නවා මේකෙන් මේකට යනකොට හිතන්න මොන මැෂින් එකකටද පුළුවන් කියලා. මේ වගේ රාත්තල් 50ක් කිලෝ 50ක් එකින් එකට මාරුනට මේ මෙච්චර සුමුදුව කරන්න පුළුවන් මොනම යන්ත්‍රයක්වත් නැහැ. නමුත් මෙතෙක් කල් අපි මේක බල බල නෙවෙයි ඇවිද්දේ. අපි අනුන්ගේ කකුල් දිහා බල බල නෙවෙයි ඇවිදින්නේ. තමගේ කකුල් නෙමෙයි. ඉතින් ඒ නිසා මේක බලන්න පටන් අරගත්තොත් පුදුමාකාර විශ්ලේෂයක් මේකේ පේන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ මේ බුරුම ප්‍රකාශයක් තියෙනවා බලන නිසයි පේන්නේ. මෙතිකල අපි බලපු නැති නිසා පේන්නේ දැන් මේ බැලීම බුදුහාමුදුරුවෝ මෙසක් කරනවා. පෙනීම මට ලැබිච්ච ලාභයක්. තව තව විස්තර බලන්න බලන්න බලන්න යනකොට මේ පයේ විතරක් නෙමෙයි විලුඹ විතරක් නෙමෙයි මේක කොඳුයට පෙළ දිගේ අන්තිමට ඇට්ලස් කශේරුකාව දක්වාම බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. එතකොට හැම පුංචි ක්‍රියා කුඩා අණු කුඩා සියල්ලක්ම මොලේ දානවා මේ බර තියෙන විලුඹෙද වැලලු කරේද ඇඟිලි වලද විලුඹේ මේ සේරම සංඥා ක්‍රමයකට එහෙම නැත්නම් රූපක මාර්ගයෙන් මොලයත් එක්ක sannivedanayak වෙනවා ඒ බව දන්න නම් හිත පිට යන්න බෑ හිත ඇතුළට දාන්න ඇතුළට දාපුවාම පේන මේ මානවයේ අවුරුදු ලක්ෂ කීයක් ගියාද කෙලින් හිටගන්න තිරිසංව හිටපු සතා කෙලින් ඊට ගන්න අවුරුදු කී දහහක් ගියාද? පොඩි සෙල්ලමක් නෙමෙයි. නමුත් මේ විදිහට කෙලින් ඇවිදින ශරීරය පිළිබඳව අපි කොච්චර පොඩ්ඩක් අවධානය දෙන්නේ සක්මන් කරනකොට තේනවා මේක මේ අහසින් යනවට වැඩිය <clears throat> ආශ්චර්යයක් තමයි මේ කකුල් කෝටු දෙකක මේ කිමිති කොටයක් විතර බර <clears throat> ගෙනියන එක. එතකොට මේ කකුල් දෙක ඉඹින්ද හිතෙනවා වඳින්ද හිතෙනවානේ අම්මේ මදයි මේ මෙච්චර කල්වත් මේ කුණු කන්දලේ උස්සගෙන ඇවිද්දා දැනුයි තේරෙන්නේ යා කරන සේවය මොකද්ද කියලා. ඔය කොටියෙක් එමෙ එලවනකොට හාව පිම්මේ බැනලා ගිහලා කකුල් දෙක ලෙව කනවලු අනේ අම්මේ යන්තම් යන්තම් ඇති කියලා. ඒ වගේ තමයි මේ සංසාරේ මේ උස්සගෙන අරගෙන ඇවිදිල්ලට අපි සත්ත පහකට කකුල් දෙකට සලකනවා. දණියෙන් පල්ලයට දාන්නේ සලකන්නේ කකුල් දෙකක්. දැන් එවන එක ඉසුමුදුරින් සලකනවා මේ පුංචි පුංචි ක්‍රියාකාරකම් බලනකොට 100%ක්ම හිත කයත් එක්ක. වැඩි කල් ඔහම සක්මන් කරන්න ඕන ශරීර සෞඛ්‍ය හැදෙන්න පටන් ගන්නවා. ආහාර දිරවන්න පටන් ගන්නවා. සමබර භාවයක් එන්න පටන් ගන්නවා. ස්නායුවල සමතුලිතතාවයක් සහ රුධිර පද්ධතියේ ප්‍රධාන වෙනස්කම් වෙන්න පටන් ගන්නවා මේ ඇඟට එයාට වැඩ ටික නිසිනින්ද කරන්න දෙනකොට. ඒකලිවිල ඒකට පූර්ණ අවධානය දෙන්න. ඒ නිසා මේ තොරතුරු බොහොම හොඳයි. ස්වාමින් වහන්සේ මගේ පියාට වයස අවුරුදු 80ක් වන අතර අවුරුදු දෙකහමාරක කාලයක සිට සීකල්පනාව නැත. ඔහු සමහර අවස්ථාවන්හිදී දූ දරුවන්ද නොහඳුනන අතර කතා කරන කිසිවකට අර්ථයක් නැත. ඔහු තම ජීවිත කාලයේදී භාර්යාවට දූ දරුවන්ට හා තම සහෝදර සහෝදරයන්ට තම යුතුයකම් නොපිරීලා ඉටු කළ ස්වාමි පුරුෂයෙකි, පියෙකි, සහෝදරයෙකි. තවද නොඑක් විහාර ගොඩනැගිලි සාදා දීම වැනි පුණ්‍ය කටයුතුවලද දායක වී ඇත. නැවත ප්‍රතිසන්දිය ලබා දීම සඳහා චුතිසිත ප්‍රධාන හේතුවක් වන බව මාගේ හැඟීමයි. එබැවින් ඔහු සිටින தත්ත්වය අනුව ඔහුගේ ඉදිරි භවය අර්ථවත් කරනු පිණිස දූදරුවන් වන අප විසින් ගත හැකි ක්‍රියාමාර්ගය කවරේදයි පැහැදිලි කර දෙනු මැනවි. ත්‍රිවංශ සරණයි. අවුලේ ඔක්කොටම කියන ගති වට්ටානේ වඩන්න කියලා. මේක දැකලා ඔතෙන් තමයි මාත් යන්නේ. ගියාට පස්සේ සෝරි චෛත්‍ය කොච්චර හදලා තිබ්බත් කොච්චර දාම්පින් කරලා තිබුණත් ඔතන තමයි යන්නේ ඒ නිසා මේක දැකලා මේ ගෙදෙට්ට ආපු දේවදූතෙක් තමන්ගේම තාත්තා මාර්ගෙන් පණිඩිය අවිල්ලා තියෙන්නේ කුමන නැටුම් කෙලි කවට සිනාදා ලිපදිය මොලවන තෙක්තිය සැලියේ තවදුරටත් මේ තාත්තක account එකට සල්ලි දාන්න යන්න එපා තමන්ගේ වැඩක් බලා ගන්න. ඔන්න ඕකටයි දරුකම කියන්නේ. එවනත මේවා දිහා බලලා ඉවිසෝප වෙන්න නෙවෙයි අපිට බුදුහාමුදුරුවෝ ඉන්නේ. මේ හැම එකකින්ම අපිට පණිවිඩයක් එන්නේ. දේව දූතෙක්. ඒ නිසා හුදුවට සතිය වඩන්න මගේ ජීවිතේ පැවිදි වෙන්න හේතුනේ ඔන්න ඔයගේ සිද්ධියක්. මම මේ දවස්වල දස සිල්ප සිල්පද 10ම කඩලා. පංචිල්පද කඩන්නේ කිරිබිම්මල් නැටි කඩනවා වගේ. අපේ අපච්චි කියලා කියන්නේ ඉතාමත්ම බොන්නේ නැති මස් මාළු වළඳ නැති අපි දරුවෝ 11 දෙනෙක් මායිංගල් කඩලා කුලී වැඩ කරලා හම්බ පොවනවා. මම දැක්ක නරා විදුක විදි නැහැටි. මගේ අද්දේකට තමයි වින්දේ. මට යෝධ බල යෝධ ශක්තිය දීදී ස්තුතිවන්ත වුණා. ඔබ දෙයියෙකුට වගේ මට සලකනවා. ඒ වුණාට මම දැනගත්තා. මුන්දට මේ ටික වෙනවා නම් මට ගුවේ ගූ කාලා මැරෙන්න වෙන්නේ කියලා. මට එදායින් තේරුණා මේ සංසාරේ කිසිම තැනක හොඳ නරක දෙකක් නැහැ. මේක තන්නේ කරම අවාගත්ත ඡායාවක් තියෙන්නේ මට එපාම වුණා ජීවිතේ. හැබැයි ඊට පස්සේ ඉතින් ඒකම හේතුණා මේ අයිමින් ඉනාට ආයෙ ඔය හම්බ කිරිලා නම් මම මොකක්වත් ඕනේ නැහැ. ඔබ වැඩක් බලාගෙන පැත්තකලා භාවනා කරපන්. ඒ නිසා මේක දැකලා සතිපට්ඨානේ වඩන්ඩ ලෙඩාසුව වෙනවා කියලා මම 200ක් සාතිකයක් දෙන්නම්. ලෙඩා නොවුනත් මේ කතා කරන මනුස්සයාගේ වැඩේ හරියනවා. එහෙම නැත්නම් ඔතින්න තමයි පෙරලි පෙරලි අපි යන්නේ. ඩිමෙන්ෂියා කියයි, පාකින්සන් කියයි, දැන් පොඩි කාලේ ඕටිසම් තියෙනවා, සීසොෆෙනික් එනවා, බයිපෝලා එනවා. මැරෙන්න මොකක් හරි කොනක් තියෙන්න බෑප්පා මේක මෙහෙම එකපාරට ඩොග් ගාලා මැරෙන්නේ නැහැ. මුක්කක්කත් එන්න බෑ මේ පිටර මල්ලට මැස්සෙක් වහන්න බැරුව තියාගෙන ඉන්න. මේක දැකලත් පණිවිඩය ගන්න බැරි නම් ඒ සෝරි තමයි කියන්නේ. ඒ නිසා අනිත් ඔය ගෙදර ඉන්න ඔක්කොටම කියන්නේ මීට වැඩි හොඳ වෙලාවක් නැහැ සතිපට්ඨානේ වඩන්න. මේ ගෙදෙට්ටම අරමුණ ඇවිල්ලා තියෙනවා. දේවදූතයා ගෙදෙට්ට ඇවිල්ලා තියෙනවා. අනේ වටපිට බලන්න එපා මේකම බලලා භාවනා කරන්න කියලා පුදුම ගුණයක් රෝගියාට තේරෙයි. ඕගොල්ලෝ පිස්සු කෙලින්න කෙලින්න මේ තාත්තට පේනකොට වෙන පිස්සුවක් ඕනේ නැහැ මීයක්කුට තාමවත් තේරෙන්නේ නැහැ කියන එක ඔය කියන්නේ. එක්කුට තාමවත් තේරෙන්නේ නැහැ තවත් පිස්සු ගේනවනේ. හොඳට ඇහෙන ඔය තේ ඔය හිටියට. කතා කරගන්න බෑ. එතකොට මේ කෙලින පිස්සු වලදී අර මනස මොන කරන්නේ? මේ මිනිස්සු තවත් ලෝකෙ පෙන් කෙලින්නනේ තියාගෙන ඉන්නේ. එහෙම නෙවෙයි සතිපට්ඨානේ වඩන්න පුදුම පණිවිඩයක් අසල්වැසියන්ටත් ලැබෙනවා. තාත්තටත් ලැබෙනවා. තමන්ගේ ජීවිතේට හැබෑ වෙනසක් වෙනවා. බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා භාවනා කරපිනියෙක් නිවන් දකින්න ලෙදවිච්ච දවසට කියලා. ඔක්කොම ප්‍රතිඵල ටික හම්බෙන්නේ තමන් කොන් වෙච්ච වෙලා අනේ කලින් භාවනා කරපු නිසා මට දැන් ඉන් පොරොදෙන ගන්න පුළුවන් කියලා. පෙන් කෙලින්ද නෙවෙයි. ඒ නිසා මේක දැකලා මේ දැක තව මරිකන් නොකරන් අබරෝ කියලා තවත් මරිකන් කරන්න යන්න එපා. හතර පස් දෙනාම ගෙදර කට්ටිය එකතුලා නිතිපතා සත්‍ය සත්‍යයනා කරන එක නෙමෙයි මම කියන්නේ භාවනා කරන්නේ. මිරකියුලස් පුදුම වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. සැක හිතන්න එපා. ස්වාමින් වහන්සේ භාවනාවට හිඳගත් විට සිත සීග්‍රෙන් ආනාපාන අරමුණ නොදැනී යයි. මින්පසු මා කුමක් කළ යුතුද? ඒ කියන්නේ මේ තියෙන කරදර ටික අයින් කෙරුවා. දැන් ඉතින් මියුනිසිපල් කවුන්සිල් එකට පණිවිඩයක් අවන්න ඕන විජහාට කුණු ටිකක් ගෙනත් දාන්න කියලා. දැන් මේක තිබුණ එක සුද්ධ කරගත්තනේ. කේම්සිකට පයින්ඩයක් කරගෙන ගොන්ලොරියක් එවයි තාවද. ඒ නිසා පුළුවන් නම් අනිච්චන් දුක්ඛං අනත්ත භාවනා කරන්න. එහෙම නැත්නම් අසුබ භාවනා කරන්න. මොකක් හරි කුණු කන්සලයක් දාගන්න එකයි තියෙන්නේ. බුද්ධජනනාතික දුද්ද කළා දුන්නා. දැන් හදි කලබලේ හලි පාළුයි. හරි තනි ගතියක් තියෙනවා. දැන් ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඒ මමයාට දැන් කරන්න දෙයක් නැහැ. මමියා සැලසුම් හදන කොට පෙරකුතු ගන්දර ඕම නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඕම කොහොම හරි ගාපල්ලාපම් පෙස්සන් නිකන් ඉඳලා හරියන්නේ නැහැ කියලා ඉතින් පටන් ගන්නවා. ඒ නිසා කරන්න තියෙන්නේ මේක පිළිසිදුවක් මේ ගෙවම් කිරීමක් මේ හිෂේ කිරීමක් මේක වැය කිරීමක් කියන පැත්තේ ආවොත් බලන්න මේ ගෙවම් කරගත්ත එක කොච්චර වෙලා බුද්ධ විඳින්න පුළුවන්ද කියලා. තව උකට සැක දාන්න එපා. තව උකට ආලවට්ටම් කරන්න යන්න. මොකද දිනු කරන්න යන්න එපා. මේ ලැබිච්ච පිළිසිදුව මම බුද්ධ විඳිනවාද මට කොච්චර වෙලා බුද්ධ විඳින්න මොලේ තියනවාද යෝනිසමනසිකාරය තියනවාද කියලා පරීක්ෂා කරන්න. ඒකෝර දවසින් දවසෙන් දවසින් දවස ඒ විවේකයේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකෝර වැඩක් වෙනවා. Taman කිරුණේතට වැඩි වෙනවා. ඒත් මේකට මානසිකත්වය හදාගන්න මේ ඇති කරගත්ත සුද්ධිය විනාශ කර කෙලෙසන් දෙපා පෑදි දියට බොරදියේ එක් වෙන්න එපා අම්මා නැති අපට බඩගිනි වෙන්න එපයි කියලා තියෙනවා. අනේ කරුණාකර මේ පෑදි දියට බොරදී එක් කරන්න එපා. අනාකූලව ගලන මේ ප්‍රවාහය ආකූල කරන්න එපා. මේක දිහා බලානින්න මේ හදාගත්ත අනාකූල ප්‍රවාහයට මේ පිරිසුදුකමට යන්න ඇත. ගරු ස්වාමින් වහන්සේ සිතේ සමාධිය වැඩුණාම වැඩුණාට පසුව විපස්සනා වැඩිම ආරම්භ කිරීම සුදුසුද යන්න පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. රුවන් සරණයි. මට මම ඒ ප්‍රශ්න කරුවෙන් අහනවා මොකද්ද සමාධිය වැඩුණා කියලා කියන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. ඒක තේරුම් කරලා දුන්නොත් ප්‍රශ්න ඉතුරු කොටස සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැතුව මේ අහසේ තියෙන අහසේ චිත්‍ර අඳින්න බෑ. ඒකට කැන්වස් එකක් ඕනේ. මොකද්ද මෙතන මේ සමාධිය කියලා කියන්නේ කියලා කිව්වොත් නම් සාකච්ඡා කරන්න පුළුවන් නැත්නම් පදනමක් නැහැ මේ. පිරුවන් සන්නයි ගරුතර නායක ස්වාමින් වහන්සේ මීට වසර 4කට පමණ පෙර එක් දිනක් ආනාපාන සති භාවනාව කරමින් සිටින විටදී එක්වරම මාව සැහැල්ලු වී ඉතා වේගෙන් ගමන් ගන්නා ගුවන් යානයක නියම කුටියට හා සමානම සිත කඳු අතරින් යනු සානු අතරින් ගිරිදුර්ග වැනි ස්ථාන වේගයෙන් ඒ සියලු දේ අතරින් ගොස් ඉතාමත් සුදු පුළුන් වැනි ස්ථානයකට වැටුණි. තව දිනක් ආනාපාන ඒ තානාපාන සති භාවනාව වඩමින් සිටින විටදී උමගක් වැනි දෙයකට ඇතුල් වී ඉතා වේගයෙන් ඒ දිගේ ගොස් උමගෙන් එළියට වැටි පොකුණක් වැනි තැනකට වැටුණි. මේ දින දෙකක් පමණ සිදුවී ඇත. මේ தત્ත්වය කුමක්ද කියා ඉතා කරුණාවෙන් පහදා දුන මැනවි. ඇත්තට මේක අහවල් එක කියන්න බෑ. නමුත් වෙනසකට හිත ලෑස්ති. ආනාපානයි කියන මන්ත්‍රේ මතුරනකොට ඕන තමයි අරගෙන යනවා දිග ගමනක්. මේක අවුරුදු 4කට සැරයක් නෙමෙයි උද්දිත් සැරයක් හන්දෑවෙත් සැරයක් යනකම් දිනු කරන්න ඕන. ආනපන සතිය දිනු කරන්න ඕනේ මේ වගේ දේවල් ළඟ ළඟ ළඟ ළඟ එන්න. දැන් ওই වගේ කලාතුරකින් උනාට පස්සේ Taman මිත්‍ය අපි කියනවා සම්මා ආජීවයකට වැටුනොත් වචනේ පරිසං කරගත්තොත් සම්මා කම්මන්තයකට වැටෙනකොට ඔක ළඟ ළඟ එන්න පටන් ගන්නවා. විවි එක එක එක එක රූපක පෙන්නානේ එක එක දේවල් පෙන්නානේ නමුත් තමයි තේරෙන පටන් අර ගන්නවා නිකන් නොදී නොගිය නොදැක්ක ජනේලයක් ඇරෙනවා. නොගිය ගමනක් යනවා. ගිහිල්ලා ආවට පස්සේ තේරෙනවා හරිය පිරිච්ච ගතියක් හරි මේ සහැල්ලු ගතියක්. ඉතින් නැවත නැවත ඇති කිරීම සඳහා කුමක් කරන්න ඕනද? ඒ දේ තමයි කරන්න ඕනේ. මේ පෙන්නනේ නිමිත්ත ගන්න දෙයක් නැහැ. නමුත් හිත යන්න ලෑස්ති එයා වරින් වර ගිහිල්ලා අවිල්ලා පෙන්නනවා ඒ නැවත නැවත මේ අත්දැකීම බහුලීගත වීම සඳහා ළඟ ළඟ වීම සඳහා කුමක් කළ යුතුද ආන්නේ දේ කරන්න කියන එකයි උපදේශයකට දෙන්නේ. පෙරවන් සර්ණයි ගෞණීය ස්වාමින් වහන්සේ මෙහිත් කොටස් දෙකක් තියෙනවා ප්‍රශ්න. පළවෙනි කොටස සක්මන් භාවනාව ආශ්‍රය නැති ප්‍රශ්නය. සක්මනේ යෙදුණු සමහර අවස්ථාවල මගේ කය කොටස් දෙකක් වගේ දැනුණා. කකුල් වලින් පහළ කොටස සහ ඉහළ කොටස වශයෙන්. පසුව මට දැනුණා දී කෝටු දෙකක් එහෙම නැත්නම් උදැල්ලකට සවි කළ මිටි වගේ දෙකක් සිරුරේ ඉහළ කොටස උස්ලාගෙන යන බවක්. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. දෙවැනි කාරණය පරයන්කේ ආශ්‍රිතව ඇති ප්‍රශ්නය. මා පරයන්කේ වාඩි වී කය දෙස සිතින් බලමින් සිටිමි. මා ජීවත්ව සිටින බවට සාක්ෂි වූයේ ආශ්වාසය කරනවත් සමගම මගේ බඩ පිම්බීම හා ප්‍රශ්වාස කරනවත් සමග බඩ හැකිරීම යාමයි. මෙම ක්‍රියාවන් දෙකම එකවර අඛණ්ඩව සිදුවන බව දුටිමි. සිත නිශ්චලව පැවතිනි. එහෙත් ස්වාමින් වහන්සේ මගේ දේත් වසාගෙන සිටියත් ඊටාම විචිත්‍ර වූ අලංකාර වූ පියවි ඇසට කිසිදා නොදක්ක වර්ණයන් චිත්‍රයන් අතිවිශාල සංඛ්‍යාවක් මගේ වසා ඇති ඇස් ඉදිරියේ මතුවී නැති වී යයි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් ගෞරවපූර්වක අපේක්ෂා කරමි. දෙකම ඉදිරිපත් කරලා තියෙන හොඳයි. ඒ කියන්නේ වාර්තා කරලා තියෙන ක්‍රමය හොඳයි. සක්මන් කරන හොඳට බලන හිටියොත් සක්මනේ විවිධ ආකාර සහ විවිධ සටහන් පෙන්වන්න පටන් ගන්නවා. මේක රූපක මාර්ගයෙන් පෙන් ලබ්බට ඉරටු කෝටු ටිකක් ගැහුවා වගේ ඔන්න ඉතින් බොරු කකුල් කාර්යයක් ඇවිදිනවා වගේ ඒක විදිහට පේනවා. සමහර වෙලාවල් වලට රෝදයක ඉඳගෙන තනි රෝදේ බයිසිකලයක් පදිනවා වගේ තියෙනවා. සමහරලාට දණිසක් විතර නැත්නම් මීටරක් විතර වතුර ඇතුළේ ඉඳගෙන කකුල් දෙක මේ වතුරේ තියෙන යනවා තේරෙනවා. සමහරට රෝදයක් බයිසිකල් රෝදයක පැඩල් එක දාලා පාගන වගේ එක එක සටහන් එක එක ආකාරයක යන වැඩේ පටන් අරගෙන. ඒක මම පරියංගයට ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා මම ඉන්න බව මේ ප්‍රාණය වැටෙන්නේ නලියවිල්ලකින්. මට පණ තියෙන බව දන්නේ නලියනවා. ඒ මිනිහක් ළඟට ගිහිල්ලා වුණත් අපි සර්පෙක් ගහලා මැරලා ඉන්නවද? නැත්නම් පණ තියනවාද කියලා බලන්නේ දඟලනවන තමයි. අන්න ඒක දකින්නකොට Taman කරන දේවල් නෙවෙයි කෙරෙන දේට අඩු කරලා මට පණ තියෙනවා. මම මැරිලා නෑ. මට නිින්ද ගිහලා නෑ බවට දකිනවනම් නිවනම කියලා හිතාගන්න එක. කිසිම කෙලෙසයක් නෑ ඒක. කෙලස් කෙරෙන්නෙත් නෑ, කෙලස් පටිසන් දෙන්නෙත් නෑ. මේ සත්‍ය දිගට පාත්තගෙන යන්න පුළුවන් නම් අර හිතට ඇති වෙන ජොලියට තමයි ඔය පාට හදාගෙන බලන්නේ. හිත නිකන් සුරල් දාලා නටන්න පටන් ගන්නවා. මොකද කවදාකවත් ඉතල නෑනේ මෙතෙක් කල් කරලා තියෙන අනන එකනේ, කක්ක කරන එකනේ. දැන් මොකුත් නෑ වෙන දෙයක් දිහා බලනකොට ඒ නීවර දුරු වෙන්න දුරු වෙන්න හිතේ විවිධ ඕභාස සහල්ු ගති එnde ඉඳින හැබැයි ඒකකින්වත් නිමිත්තක් ගන්න යන්න එපා. තමන් කරගෙන ගියේ අර ආනාපානෙත් එක්ක නැත්නම් මේ මම දැන් මෙතන ඉන්නවා කියන ඒ මූල රාමුවේ ඉන්න තාක්කල් අපේ ජීවිතයේ මෙතෙක් නොදැක්ක අමුතු පාරවල් දිගේ අමුතු දර්ශන දිගේ අමුතු සටහන් දිගේ අමුතු ආකාර දිගේ ගෙනියන එතකොට මේ චිත්‍රපටි හදලා බලන්න ඕන ගමන් නැහැ මේ මේක ඇතුලේ ඔක්කොම තියෙනවා බුදුජානන්සේ කිය සඳහන් කරනවා. නෑ ඊට වෙලෙදී මේ බුදුජානන්සේ කියූප එකට කරපු සෙන් කතාවක් තියෙනවා. මේ වගේ භාවනාව කරනකොට ඒකෙක් හිතලු මොන විදියකට වාඩිලා ඉන්න බැරිලු ඇඟට අමාරුයි. ඉතින් මේක භාවනා පැය. ඉතින් ගුරුවරට අහු වෙන නිසා ඌ පැනලා ගිහලා තියෙනවා. පැනලා ගිහලා කඳුරනකට බලන ඉන්නකොට ඉර බහිනවලු පුදුමාකාර වර්ණ සහිතව. කවදාකවත් දැකලා නැති. ඒ පරියංගේ තියෙන වෙහෙසයි. කට්ටි පැනලා ගිහලා ඉර දිහා බලනකොටයි ලොකු සතුටක්. කොච්චර සතුටද කියනවනම් ඇවිල්ලා මාස්ටර්ට කිව්වලු අනේ සර් සර්ට පිං සිද්ධ වෙනවා මම මෙච්චර ලස්සන ඉර බැස යෑමක් නම් කවදාකවත් දැකන්නේ නැහැ කියලා. ඊට පස්සේ මාස්ටර් කන රත් වෙන්න ගහලා කිව්වලු ඔය දකින්න හිත ඔయిత වැඩි විචිත්‍රයි කියලා. බුදුදහමන්සේ කියනවා චිත්තම්බික්කවේ චිත්තතරං මේ ලෝකේ තියෙන සෑම චිත්‍රයක්ම හදන්නේ මේ හිතෙන්. ඒක නිසා මේ හැම චිත්‍රකලේ හිත චිත්‍රතරයි. නමුත් අපි හිතත් එක්ක ජීවත් වෙන්නේ. වර්තමාන නෙවෙයි ජීවත් වෙන්නේ. හීනවලනේ ජීවත් වෙන්නේ අතීතේ අනාගතේ අතනයි අරය ගාමේ මෙයා ගාවනේ. මේක යාලු කරගත්ත දවසේ මේක නිකන් ග්‍රහලෝකාගාරය ඇතුළට ගියා වගේ. විශ්වයේ තියෙන ඔක්කොම තොරතුරු ටික එකතු කරගත්තා වගේ. ඉතින් බාහිරේ හොයන තාක්කල් මේකට එන්න බෑ. බාහිරට හොයනවා කියලා කියන්නේ හිතේ වර්තමාන කරන තදම නිග්‍රහයක්. ඒ නිසා අපි මුළු සංසාරේ ගත කරලා තියෙන්නේ වර්තමානට වෛර කරන්නයි. දැන් විතරයි ඒක අවයෝනිසමනසිකාරය බව දැනගෙන යෝනිසමනසිකාරය කියලා කියන්නේ මට දක්ෂකමක් තියෙනවා නම් පිනක් තියෙනවා නම් යෙව් මෙහෙවමක් තියෙනවා නම් අනේ වර්තමානයේ හිටපන්. ඒක සියලු කෘත්‍ය සාධනය කරන ඇමතිවරයෙක් වගේ හිත උදව් කරනවා. ඒ නිසා ඒක මේ වගේ පරිේශනයක් භාවනා මධ්‍යස්ථාන වල යන්තම් හරි තොලගා ගන්න පුළුවන් වුණා නම් කෙනෙකුට තේරෙයි මනුස්ස හිතක් යන කොච්චර පිංවන්ත දෙයක්ද මනුසාත්ම භාවය කියන මොනතරම් වටිනද අපි මේ මොකේද ජීවිතේ ගත කරන්නේ කියලා. මේ ලාභයට සත්කාරයට ගත කරලා භාවනා නොකර ප්‍රාදේ නාස්ති කරනවා. දේශා පුළුවන් තරම් දාන්න බලන්න වෙනදට වැඩි වෙලාවක් දාලා හිතත් එක්ක යාළු වෙලා වර්තමානයේ ඉඳ ගියාම මේ වගේ නෙමෙයි උඩට පොත් ගණන් ලියන දේවල් ඉදිරියට සිද්ධ වෙනවා. ලිඛිත ප්‍රශ්නයක් පමණයි තමයි. ඔව් අපි අතර පැයකමාරකට වැඩි කාලයක් කරන් තියෙනවා. නෑ පැයක පැයකුත් විනාඩි 15ක් විතර කාලේ. ඉතින් මේ අපි හතර පටන් ගත්තද 8යි කාලේ. ඒ කාට හරි මේ සතිವಾರ ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන කියන්න කරන දෙයක් තියෙනවද? સમાપ્ત කරන්න ඉස්සෙල්ලා නැත්නම් අපි ඉවර කරන්නයි බලාපොරොත්තු. හොඳයි. නිශ්ශබ්ද භාවයක් තියෙන නිසා අපි මෙතනින් අපේ පොදු කමට අංශුද්ධ කිරීමේ සතිವಾರය સમાપ્ત කරනවා. ඉතින් එතන ඉඳලා ඉතුරු කාලේ 10 දක්වා සමාකාරව දෙකට බෙදලා සක්මණට සහ පරියන්කට ගතකරන ඒකයි කාලසටහන අපි කරන ගෞරවේ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී පින් අනුමෝදනක් විශේෂයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ධර්ම දේශනා මාර්ග කරපු නිසා ඒ නිසා අපි මේ කමඨාන් සුද්ධ කිරීම නිසා සියලු දෙනාටම අනුන්ගේ ප්‍රශ්න නිසා හෝ Tamanට ලැබිච්ච මේ තොරතුරු වලින් ලැබිච්ච ශක්තිය මේ කරගෙන යන වැඩේ තවත් ධෛර්යයෙන් කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා